මේ සූත්‍රය සාරවත්ඥ දේශිත සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒකෙදී සාරවත්ඥ වහන්සේ අපට මේ ලැබිලා තියෙන ඉන්ද්‍රයන් පිළිබඳව උපමා උපමේය සංසන්දනයකින් වර්ධට යොමු කළොත් ඒකෙන් වෙන අනර්ථයත් ඒ පිළිබඳව මහා කරුණාවෙන් ඒක ස්වార్థයේ පිනිස අර්ථ සිද්ධිය පිනිස කොහොමද යොදවන්නේ කියලා මේ ජීවිතයේ මේ ජීවිතයේදීම නිවනත් කියන මේ දෙකටම මුල් වෙන මේ ආයතන හය ගැන කතා කරනවා. ඒකයි මේක සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ වැටලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අපි පසුගිය දේශනාවලදී මේ ඇහ කන ශරීරය වගේ දේවල් සම්බන්ධව ਸਰුවඥ දේශිතය ශ්‍රී මුක පාට ඉදිරිපත් කරගත්තා. ඉතින් මම ආරාධනා කරනවා අනික් අයට නාසය සහ දිව සම්බන්ධවත් ඒ විදිහටමයි අතරින් පතර අපි ඒකම සම්බන්ධ නොකර කිව්වට අතරින් පතර ඒව පෙළ කියවිලා තියෙනවා. ඒ විදිහට මේ ඉඳුරන් අසංවර කරගත්තොත් ඒ හා සමාන අනතුරක් භයානකමක් වින ඇත්තේ නෑ. ඒතර අපායේ ගිහිල්ලා රත්විචි අකඩුලකින් ඇස් ගලවන්න ඕනකමක් නෑ. අපායට ගිහිල්ලා කන රත්විචි අකඩුලකින් හාරන්න ඕනකමක් නෑ. නාසයේ දිවකය රත්විචි දෙකෙන් කපන්න ඕනේ නෑ. මෙලවදීම ඒ කටයුත්ත සිදු වෙනවා. නමුත් අපේ තියෙන මෝහය නිසා අපේ තියෙන තණ්හාව නිසා මේ එකක්වත් අපිට පේන්නේ අපිට ඉතින් වෙසක් තොරන් ගහලා පෙන්වන්න ඕනේ අපාය. අපි දුනක වෙනමම කොහෙදෝ තැනක තියෙනවා. එතින්ද ගියොත් නම් හරි අමාරුයි. මෙහෙදි නම් සෝක් කියලාගෙන තමයි ඉන්නේ. නමුත් මෙහි තමයි ඔය කියන ඇසුගුලන දේවල්, කංහාරන දේවල් සියල්ලම බුදුරජාණන් වහන්සේ ගින්නට උපමා කරලා ආදිත්ත පర్యයට සූපමා කරලා ධර්ම පర్యයක් දේශනා කරනවා. ඉතින් ඒ නිසා අපි සංවරයෙන් තොරව බයලජ්ජාවකින් තොරව සීලකින් තොරව හික්මීමකින් තොරව මේ ඉඳුරම් පාවිච්චි කරන හැම වෙලාවකම ඒ අපායට දොර අර ගන්නවා මරණයෙන් පස්සේ අපායටත් යනවා ඉන්නකනුත් ඒ අපායට යලා කීපතාවක් වද විඳිනවට වැඩිය එහෙව් කීවානාහන ඇහැ උගුලලා දාන නම් හොඳයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. කීවානාහන කන උගුලලා දාන එක හොඳයි යකඩකින් රත් වෙච්ච යකඩකින් නාසය දිව කය මේ ඇස් වලට අංජන උලවුලා ලස්සන ලස්සන දේවල් බල බල ඉන්නවට වැඩිය. කන් වලට තෝඩු දම දමා කරාඹු දම දමා මේක වර්ණ කරනවට වඩා ඒ වගේම නාසයට දිවට කයට ආයිත්තන් දාලා සලකනවට වඩා මේක යකඩකින් ගිනියගත්ත යකඩකින් ගලවලා දාන එක හොඳයි කියලා එකින් එක එකින් එක සරුවචාන්සේ දේශනා කරනවා මොකද මේ අතර තියෙන ඍජු සම්බන්ධතාවය සරුවචනාසිකේ ත්‍රිවිද්‍යාවේ ඒ චුතුපපාතඥාණයෙන් හෝ චිබ්බචක්කුණාණේ උන්වහන්සේ දැකලයි මේ කියන්නේ කියලා හැම පරිච්ඡේදයක්ම නිගමන පාඩේ කියන්නේ මම මේ දැකලයි කියන්නේ ඒ නිසා අදහනවනම් බුදුහාමුදුරු කියන දේ අදහනවනම් නැත්නම් බුදුජානනාසිගේ සාරුඤ්‍යතා ඥානය අදහනවනම් නැත්නම් බුදුහාමුදුරුවන්ගේ සාරුඤ්‍යතා ඥානය අදහන්නම් අදහනවනම් සංඝයා අදහනවනම් මෙන්න මේක කරුණා කරලා හිතේ තියාගන්නයි කියලා අද සඳහන් කරපු පාඨයේ සඳහන් වෙන්නේ මේ මනස අසංවර වෙච්චාම එනතර රූප වශයෙන් ගන්න පංචේන්ද්‍රිය නෙවෙයි මනින්ද්‍රිය අසංවර වෙච්චාම තියෙන தത്വෙදී බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මහණෙනි මට පේනවා කෙනෙක් පැත්ත වැටලා බුදිය ගන්න එක හොඳයි. බුදිය ගැනීම ජීවිතේ වඳභාවයක් කියලා මම කියනවා. ජීවිතේට අපලයක් කියලා මං කියනවා. ජීවිතයේ අන්දමන්ද වීමක් කියලා මං කියනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ මනස පාවිච්චි කරලා යම් විතක්ක ਵਿਚාර වගේක් කරනවා නම් නැත්තම් මනෝ විතක්ක පවත්වනවා නම් මිච්ඡා විතක්ක සංඝ බෙහෙදේ පිනිස ඊට මීට ගොඩාක් හොඳයි වෙන විතක්ක පවත්වනට වැඩිය පැත්තකලා බුදිය ගන්න. ඉතින් අපි සංඝ බෙහෙදේ කියලා කියන්නේ විනයානුකූලව මේ උපසම්පදා සංඝයා අතර පවතින ඒ සමගිය බින්දින වැඩ. ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ උපසම්පදා වෙච්චි භික්ෂුවකටමයි. අනික් කට්ටියට කරන්න බෑ. ඉතින් අපි ගත්තොත් අපි භාවනා කරන්නන් වශයෙන් අපි සියලුම දෙනා එකම අරමුණකට බැඳිච්ච සංඝයා කියලා කියන්නේ සමූහය කියන අදහසයි ඒ සංඝ කියලා කියන බැඳෙනවයි කියන අදහස. ඉතින් අපි සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් බන්ධණයෙන් බැඳිච්ච නිසා භික්ෂු කියලා කියනවා භාවනා කරන පැවිදි උපැවිදි ස්ත්‍රී පුරුෂ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කාටත්. ඉතින් ඒ සං ඒ භාවනා කරන්නන් අතර ભેදයක් ඇති කරන විදිහේ යම් කිසි වචනයක් කතා කරනවා නම් නැත්නම් ඒ විතක්ක වචනය හදන විතක්ක ਵਿਚාර හිත මෙහෙවනවා නම් අනේ මනුස්සයා ඊට වැඩිය හොඳයි පැත්තකටලා බුදිය ගන්න එක. එහෙම නැත්නම් ඒ මනුස්සයා වඳ වෙන එක හොඳයි. එහෙම නැත්නම් ඒ මනසගේ ජීවිතේට අපලයක් වෙන එක හොඳයි. ඒ මනසගේ ඔළුව නරක් වෙන එක හොඳයි. අර වගේ විතක්ක යොදනවට වැඩිය කියලා මේකෙදී අර ඇහැ පුච්චනවා කන පුච්චනවා වගේ කතාවක් නෙමෙයි තියෙන්නේ. මනස හිරිවට්ටලා නින්දට දාගන්නේ කොහොඳයි කියලා. මම හිතන්නේ ඒක නම් කට්ටිය කැමති වෙයි කියලා. ප්‍රශ්න නැහැ නේද? බුද්ධියගෙන ඉන්නේ කියලා කියන්නේ. ඒකල බුද්ධ ජනක කියනවා තිබිච්චාවයෝ නින්ද තිබිච්චාවයි මහණෙනි කෙනෙක් කල්පනා කරන්න ඕනේ මම මේ විරසක භාවයක් පිණිස ගැටුමක් පිණිස පහල කරන මේ විතක්ක මම යමක් දැකලා හෝ අහලා හෝ සැකයෙන් හෝ තව කෙනෙක් පිළිබඳව ගැටුමක් ඇති කරන විදිහේ කේලමක් හෝ පරුස වචනයක් හෝ දැන් තේරුමක් නැති කට කහනවට කරන හිස් ප්‍රලාපයක් හෝ බොරුවක් හෝ කතා කරනකොට ඒ විතක්ක කොහොම මනසෙන් හටගන්න දෙයක් මනසත් අනිත්‍යයි මනසට පහළ වෙන ධර්මත් අනිත්‍යයි මනෝ විඥානයත් අනිත්‍යයි මනෝ විඥාන ධර්මත් එක්ක ගැටීම නිසා ඇති වෙන මනෝ සංපස්සයත් අනිත්‍යයි මනෝ සංපස්ස පත්‍ය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනිච්ඡං කියලා මම මේ දැකපු දේ මම ඊට පස්සේ කර කරන්න හිතපු දේ ඊට පස්සේ මම මේ කරපු දේ මේ සියල්ලම අනිත්‍ය ධර්ම. ඉතින් මේ දේවල් අල්ලගෙන මම දෙදෙනෙක් අතර පවතින සමගියක් බින්දලන අදහසෙන් යම් විතක්යක් හිතනවා නම් යම් ਵਿਚාරයක් හිතනවා නම් මෙන්න මේ අනිත්‍ය පදනමකද තියෙන එකක නේද මම මේ යෙදී ගත කරන්නේ ඒ නිසා ඒ කෙනාට බුදිය ගන්න එක හොඳයි සමත උපක්‍රමයක් විදියට විපස්සනා උපක්‍රමයක් වගේ හිතන්න පුළුවන් මට මේ පහළ වෙන විතක්ක මම කොච්චර සජීවී කියලා හිතලා ඒ වැරදි කරන මනුස්සයා කොච්චර ආත්ම සංඥාවෙන් අරගෙනද මම මේ දෙන්නේ ගටන්න හදන්නේ නමුත් එතන තියෙන්නේ අනිත්‍යතාවයක් නේද මම මේ දකින මනසත් අනිත්‍යයි. ඒකට එළඹ වෙන අරමුණුත් අනිත්‍යයි. මනස රජ කරවන මනෝ විඥානයත් අනිත්‍යයි. ඒ විඥානය මත පහළ ස්පර්ශයත් අනිත්‍යයි. වේදනත් අනිත්‍යයි කියලා යම් කිසි කෙනෙකුට විපස්සනාවෙන් දැක ගන්න පුළුවන් නැත්නම් Taman තුල ඒ සම්පප්පලාපයකට හිත හැදෙන වෙලාවේ දැක ගන්න පුළුවන් නම් කේලම් බහකට හිත නැමෙන වෙලාවේ දැක ගන්න පුළුවන් නම් පරුස වචනයකට හිත නැමෙන වෙලාවේ දැක ගන්න පුළුවන් නම් දැක දැක දන දන බොරු කියන තැනකට හිත දකින්න වෙලාවෙම ඇති වෙන වෙලාවේ දැක ගන්න පුළුවන් නම් ඒක තමයි සරුවචනාංශි බලාපොරොත්තු වෙන අවසාන ශික්ෂණය. ඉතින් මේ විදියට එක එක ඇහ කන දිව නාසය කය මන කියන මේ ධර්මතා නැත්නම් ආයතන කියමුකෝ සලායතන කියන්නේ එකයි. මේ එක එකක් එක එකක් අසංවරව ගත කරනකොට ඒක වෙන්න තියෙන අප්‍රමාණ අකුසල් ධර්ම පිළිබඳව දැනගෙන ඒ වෙන් වෙලා නිර්වින්දනයක් ඇති කරගෙන යම් කිසි කෙනෙකුට ඇති කරගන්න අවශ්‍ය නම් අත්‍යවශ්‍ය වෙන්නේ ඒක ඇති වෙන වෙලාවෙදීම මේක නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි කියන දෘෂ්ටිය තියෙන්න ඕනේ අපි කාට හරි කතා කරන්න. එහෙම නැත්නම් ඒක බණක්. එනද වල්පල් හැලිය වලට යන්නේ ඒ වගේම අපි යම් කිසි කෙනෙකුට කායිකව හානි කරන්න යනවනම් මනසෙන් නරකක් අහිතක් හිතනවනම් ඒ හැම දෙයක්ම අර විදියට නিত্য සුඛ සුබ ආත්ම වශයෙන් අරගෙන තණ්හා මාන දිට්ඨිය වලින් පෙරිලා ඒවත් ඒ කලවම් වුණාට පස්සේ තමයි මේක ওই විදිය සම්පප්පලාප බවටපත් වෙන්නේ කේලම් බවටපත් වෙන්නේ හිස් වචන පරිස වචන බවටපත් වෙන්නේ එහෙම නැත්නම් කායිකව අපි යම් යම් ක්‍රියා කරන්නේ එතන මනස අසවලා හතුරා අසවලා මිතුරා ආදි වශයෙන් මතවාද වලට වැටෙන මේ නිත්‍ය සුඛ සුභ සංඥා අනුයි ඒකෙදී ඇත්තටම භාවනා නොකරන වෙලාවක අසුවිරු ඥාන නැති වෙලාවක එහෙම නැත්නම් ණය ක්‍රමයට විපස්සනා ක්‍රමයට අන්වේ ඥානයට හිතා ගන්න බැරි වෙලාට ඒ කාන්තෙම පේන්නේ මේක නිට්ටියමයි මම දැකපු දේ ඇත්තමයි කියලා තමයි. නම් කාගෙර වැරද්දක් දැක්කා. දැක්කට පස්සේ ඒක අනිවාර්යයෙන්ම ඒක එහෙම සිද්ධ වුණා කියලා තමයි පේන්නේ. නමුත් අපි කැඩෙන දීගේ හේවනලත් ඇදට පේනවා කියන එක සාමාන්‍ය ලෝකේ කතාව. අපිට බලන්න ඕනේ නම් ඒක වැරද්දට පේන්නේ වැරද්දට තමයි. නමුත් ඒක කවදාකවත් ඒත්තු ගන්නලා දෙන්න බෑ. උඹට එහෙම පෙනුනේ ඒක වැරද්දෙන් බලපු නිසා ඒක නිසා ඒක දිහා නැවත සලකා බලන්න ඒ කෙනාට ආය අවස්ථාවක් ඉන්නේ ඒ ඒ අවස්ථාව ගියා ගියාමයි. වරදගත්තට පස්සේ ආය හදන්න බෑ. නමුත් භාවනා කරන කෙනෙකුට නම් විපස්සනා කරන කෙනෙකුට නම් තේරෙන්න පුළුවන් මං ඉස්සරහා මේක දිහා මේ විතක්ක වලින් බැලුවට මේක වෙන පැත්තකින් බලන්නත් පුළුවන් ඕනම මේ ජීවිතේ වෙන සිද්ධියක් නපුරට බලන්නත් පුළුවන් හොඳ පැත්තට බලන්නත් පුළුවන්. මේ ලෝකේ එකම එක සිද්ධියක්වත් නැහැ 100%ක් නරක. එකම එක සිද්ධියක්වත් නැහැ 100%ක් හොඳයි. දෙකේම තියෙන්නේ 50ට 50. අපි බලන වේලාවේ හැටියට බලන දෘෂ්ටි කෝණයේ හැටියට අපි ඒකට ආරූඪ කරගන්නවා নানা ආකාර දේවල් අන්නේ පචේ ඔප්පු කරන තමයි මෙච්චර කයිවාරු ගහන්නේ. අර වරද්දොල ගත්ත මතය ඔප්පු කරන්ඩ එක බොරුවක් කිව්වට පස්සේ ඒ බොරුව වහන්න බොරු 1000ක් කියනවා. ඊට පස්සේ මේ මනුස්සයා පඹ ගෑලේ පැටලිච්ච හිවලෙක් වගේ හැම තැනම අනා ගන්න. ඊ අනාගතතර පස්සේ ඇත්ත 20ක් දාලවත් අදින්න බෑ. වචනේ කියුණාට පස්සේ ක්‍රියාව වුණාට පස්සේ ආය අදින්න බෑ. ඒ නිසා එක් ක්‍රම දෙක තුනක් තියෙනවා එකක් සමාව ගන්න පුළුවන්. අද මේ වෙන්න ඇති ඒ නිසා අපි පටිංකයට යනකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සමාව ගන්නවා. ලෝකයේ සියලු දෙනාගෙන් අනේ මම ඇතින් එහෙම නොදැනුවත්කමට කොච්චර දෝ වෙන්න ඇති මට සමා වෙන්න කියලා සීලේ ආවර්ජනය කරනවා. ඉතින් එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද අර ගත්ත වැරදි මිච්ඡා විතක්ක තාවුරු වෙනවා. අපේ හිතේ මෙලෙක් ගතියක් එන්නේ නැහැ. අපේ හිතේ හදන්න පුළුවන් ගතියක් එන්නේ නැහැ. නමුත් ඒ වෙලාවට ඔලොමලකමට එහෙම මෙලෙක් ගතියක් නැති වුණාට හදන්න පුළුවන් ගතියක් නැති වුණාට මනුස්ස හිත කියන්නේ හදන්න පුළුවන් එකක්. මනුස්ස හිත කියලා කියන්නේ මෙලෙක් කරන්න පුළුවන් එකක්. ඒක බුදුරජාණන් වහන්සේ 100%ක්ම දන්නවා. නමුත් ඒ ඔලමල වුණාට පස්සේ බුදුහාමුදුරණත් හදන්න බෑ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ ඔලමල වෙච්ච එක්කනටම වකීමක් දෙනවා. හරි. දැන් සිද්ධිය වුණා, බොරුවක් කියුණා, නැත්නම් වචනේ දුස්චර්චා සිද්ධ වුණා, කායික දුස්චර්චා සිද්ධ වුණා, මානසික දුස්චර්චාක් සිද්ධ වුණා. නමුත් ඒක හදන්න බැරි වෙන්නේ ඒක ගොඩාක් පමා වුණොත් විතරයි. අප්‍රමාදීව ඒක මුල් හරිය අල්ලගත්තොත් අප්‍රමාදීව ඒක මුල් හරිය අල්ලගත්තොත් නැවත හදන්න පුළුවන්. මැටි භාණ්ඩයක් පුච්චන්න ඉස්සරලා වැරදි බව දැනගත්තොත් ආය අනල මැට්ට අඹන්න පුළුවන්. පිච්චුවාට පස්සේ බෑ. පිච්චුවාට පස්සේ අවුරුදු 20000ක් යනවා. ආය ඒක කැරිලා ගිහිල්ලා <clears throat> පිච්චිච්ච මැට්ට වැඩ ගන්න පුටුවන් මැට්ටක් බවට පත් වෙන්නේ. ඒක නිසා ඒ විදිහට අර මැට්ට පුච්චන එක තමයි වීතික්‍රම කෙලෙස් කියලා කියන්නේ. විතික්‍රමණය වුණාට පස්සේ ඉතින් කරන්න දෙයක් ඒතකොට තව කෙනෙක් කරනට අහුවෙලා තව කෙනෙක් දැකලා ඊට පස්සේ මම කොච්චර වසන් ගන්න හැදුවත් ඒක ලෝකයට ගන්ධස්තරේ ගහලා ඉවරයි. නමුත් අපිට පුළුවන් නම් මම නිතරම මේ වචනේ දුස්චර්ච සිද්ධ වෙනවා සම්පප්ප මේ විතික්‍රමණේ වෙනවා. මගේ ඉතින් විතරෝම නැත්තම් කායික දුස්චරිත වෙනවා. විතික්‍රමණේ වෙනවා. විතික්‍රමණේ කියලා කියන උල්ලංඝනය වෙනවා. නැත්නම් මනසෙන් යනවා කියලා දැනගත්තොත් යාට ඒ වෙලාවේදී කරන්න තියෙන බුදියන් ඉඳලා බුදියගෙන ඉඳලා ඒ ක්‍රියාව වෙන්න දෙන්නේ නැතුව වළක්වා ගන්න. ඒ වචනේ වෙන්න දෙන්නේ නැතුව වළක්වා ගන්න. නිදාගත්තයි කියලා කියන්නේ කාය වචන දෙක හිරිවට්ටරේ. ඊයතින් බල්ලා බීලා බුදින එක හොරී ෂෝක්. බුදිනවා නම් මුඟ දෙනෙක් වෙන්නේ බීර වීර වෙන්න හදනවනේ. දවල් වලට යොර ගන්න බැරි වැඩ කොන්ද 100ෙන් කරන්න බැරි වැඩ බීලා කරන්න හදපුවාම අනා ගන්නවා. එවනේ පැත්තකට වෙනවනම් ඇත්තටම හොඳයි. නමුත් එතකොට වෙන්නේ මතක තියාගන්න එතකොට වෙන්නේ වීතික්‍රමණ කෙලස් නතර වෙන එක විතර නමුත් හිතේ පරිඋත්ථාන වෙලා ඉවරයි. හිතේ දන්නවා දැන් මම කන්‍යම් මරණ්‍යම් කියලා හිත තියෙන. ඒ නිසා මේක එළිය හිටියොත් මට මේක වෙනවා. ওই ඛයාල බුදිය ගන්න පැත්තකට. හරි හොඳයි. නමුත් ඒ අර හිතට ඒ තිබුණ ද්වේෂය නැති වෙන්නේ හිතට වචනයක් කියන්න තියෙන ගතිය නැති වෙන්නේත් නැහැ. මනසේ බැඳගත්ත පටිගය මේක මෙයාමගේ හතුරෙක් කියන එක යන්නේත් නැහැ. ඉතින් ඒක නිසා වීතික්‍රමණය මට්ටම නතර කරාට එයාට සිද්ධ වෙනවා ඊගාවට පරිඋත් ทาน මට්ටමේ දැන් මැටි වලඳ හදලා ඒක වේලලා ඉවරයි. වේලලා ඉවරයි හැබැයි ඒකේ වැලියටයක් හිටලා හෙල්ලිලා වතුර යනවා. ඉතින් එමින්සෝ ඒකට අර පොල්ලක් කරන ගහලා ගහලා ගහලා ගහලා ගහලා මැටි වලන් වල පොල්ලෙන් ගහිලක් කියලා එකක් කරනවා. පුච්චන් ඉස්සර වෙලා වගේ අතුරු සිදුරු තියෙනවනම් හරි ගසන්න. අන්න ඒ වෙලාවේ දැක්කනම් එයාට පුළුවන් එක්ක පොල්ලෙන් ගහලා තලලා පුච්චන් ඉස්සලා ඒ හිල වහන්න පුළුවන්. ඒක නිකන් මේ බොහොම සරල වැඩක්. හිල දැක්කනම් එහෙම නැත්නම් හුඟක් ඇද වෙලා නම් මැටි ටික හදලා ආයෙ මැටි කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ සෙක්කුවට දාලා ඕන විදිහට පාවිච්චි කරත හැකියි. ඒ නිසා අපේ කෙලෙසේ වීතික්‍රම මට්ටමින් අපි දැක්කනම් දැන් දන්නවා මෙයත් එක්ක මයි ළඟ වෛරය තියෙනවා. මෙවන්සේද කතා කරන්න ගියොත් ඇවිල්ලිනවා. කෙනෙක් කෙනෙක් කෙන යාගෙන මතක් කෙරුවොත් කියවෙන්නේ නපුරමයි. ඒ පැත්තට ගියොත් හිත හිතන්නේ නපුරමයි. ආන් මේ වෙලාවේදී ඒක වීතික්‍රමනේ මේ පරිඋත්ථාන වෙලා හිතේ නැගලා තිනවා. හැබැයි ඒ කෙනාට ඇඟෙන්න බෑ. මගේ හිතේ තිබුණාට මම කාටවත් කියලා නැහැ. මම කාටවත් පෙන්නලත් නැහැ. මං කරලත් නැහැ. එතකොට තමන්ගේ හිත තැවෙනවා. හැබැයි දෙවෙනි පාර්ශවය තාම දන්නේ නැහැ. ඉතින් මේවට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා. ඒ පරිඋත්ථාන කෙලස් ඒ පුද්ගලයාට දැනුණට ඒ පුද්ගලයා වසංගකන ඉන්නවා තරහ නැති කෙනෙක් වගේ. හැබැයි යාගේ හිතට දැනෙනවා. අන්න ඒ ටික තමයි සමත භාවනාවෙන් අපි නතර කරන්නේ. සමත භාවනාවෙන් අපි මම අපි හිතමු තරහ මෙහෙමයි කියන්නේ ඒ නරක විතක්ක වශයෙන් කියනවා නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා බුදුහාමුදුර වර්ණගලා තියෙනවා. ඒ මිච්ඡා විතක්ක. ඒතර කාම විතක්ක නම් හැම වෙලාවෙම හිතට පැන නගින්නේ කාම විතක්කේ සඳහා සමතෝපක්‍රමයේ වශයෙන් අපට තියෙන්නේ අසුබ භාවනාව. අසුබ භාවනා කළා බේරන්න පුළුවන්. විපස්සනා වශයෙන් තියෙනවා අරමුණු વિશેයි පැන පැන කාමය නම් එක අරමුණකම නැවත නැවත වෙදීම කාමච්ඡන්දයට විරුද්ධ චිත්ත ඒකාග්‍රතාවය. එනිසා එක්ක අපිට අසුභාවනා කරලා හිත වෙන දෙයකට දාන්න පුළුවන්. සුභේ නෙවෙයි අසුභේ. එතෙන් විපස්සනා කරලා විපස්සනා වාසයෙන් ආනාපාන අරමුණේ ඉඳගෙන ඉන්න අරමුණේ සක්මන් කරන අරමුණේ එතෙන් රූප දකින්නට දකින්නවා කියලා මෙනෙහි කිරීමේ අපේ හිත ඒකාග්‍ර ඒකෝදීගත කිරීමෙන් කාම විතක්යන්ද සමත වාසයෙන් කාම විතක්ක වෙනුවට දැන් කාම විතක්කේ නම් වූ නීවරණ ධර්ම වෙනුවට ඒකාග්‍රතාවයේ නැමැති ධානාංගයෙන් යටපත් කරන්න පුළුවන්. ඊට පස්සේ විහිංසා විතක්ක කියලා කියන්නේ ව්‍යාපාදය. ව්‍යාපාදය ආපුව මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාදේ කියලා කියන්නේ තව එකක් එක ගැටෙනකොට ඇතිවෙන උණුසුම තව එකක් එක ගැටෙනකොට ඇතිවෙන කරකර සද්දේ. ආහනේ ඒ වෙනුවට තමන්ගේ හිත බාහිරයට දාන්න නැතුව ඇතුළත තමන්ගේ කයට ඇතුළත තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයට ඇතුළත තමන්ගේ වම දකුණට දාපු ගමන් දෙවන්නක් එක ගැටුමක් නැහැ. එතකොට අරමුණේ හිත නැවත නැවත පිහිටීම, කයේ හිත නැවත නැවත පිහිටීම, ආනාපානේ නැවත නැවත හිත පිහිටීම, පිම්බීම හැකිලිම නැවත නැවත හිත පිහිටීම, වම දකුණ වශයෙන් සක්මන් කරන පිහිටීම නිසා ඇතිවෙන ප්‍රීතිය අර ද්වේෂයට විරුද්ධව කටයුතු කරනවා. ඒ නිසා ව්‍යාපාද විතක්ක එනකොට ඒ විදිහට මෛත්‍රී භාවනාවෙන් හෝ මූල කර්මත්තයන් ගතයි. විහිංසා විතක්ක කියලා කියන්නේ අනුන් හිංසා කිරීමේ අදහස. ඉතින් අපිට පුද්ගලයන් හිංසා කරන්න බැන්න අපි ගස්කොලන් වලට හිංසා කරනවා. එහෙම නැත්නම් පරිසරයට හිංසා කරනවා. ඒක නිසා මොන හරියෙන් මේක විහිංසා විතක්ක එන්න පටන් අර ගන්නවා. අද ලෝකයේ වැඩියෙන්ම කෙරණ ව්‍යාපාරය තමයි යුද ආයුධ සකස් කිරීම. ඒ යුද ආයුධ සකස් කරනකොට ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ලෝකයේ තියෙන හොඳම මොළ ටිකේ. විද්‍යාඥයන්ගෙන් 90%ක්ම අද ඊටාම දක්ෂ විද්‍යාඥයන්ගෙන් 90%ක් සේවය යොදවලා තියෙන්නේ මේ මානවයා පොළොව තලෙන් එක සැරේ විනාශ කරන්න පුළුවන් ආයුධයක් හොයාගන්න. ඔය නියුට්‍රෝන බෝම්බේ හොයාගත්තා. ඒ වගේ දේවල් හේවීම සඳහා සම්පූර්ණ දැනුම තියෙන මිනිස්සුයෝ දෝනවා. අපේ දරුවොත් පිට රටවල ගිහලා PhD ගත්තට පස්සේ උන් දන්නේ නැහැ කාටද කඹරන්නේ කියලා. කඹරන්නේ ඒකාන්තයෙන්ම ඔය වගේ යුද උපක්‍රම සකස් කරන වැඩ. හැබැයි මෙයා දන්නේ මෙයාට ඉලක්කම් හතරක පහක පඩියක් හම්බ වෙනවා. ඔක්කොම පහසුකම් ටික හම්බ වෙනවා. තොරතුරු කාට දෙන්නත් බෑ. Taman හදන දේවල් පිළිබඳව අයිතියකුත් Tamanට නැහැ. මෙන්න මේ විදිහට මේ විහිංසාව කියන එක අද පුදුම පැතිලා. ඊට වැඩිය කොච්චර හොඳද බුදියාගෙන ඉන්න එක. ඊට වැඩිය කොච්චර හොඳද මේ පඬිතකම් කියාගෙන අර PhD එක තියනවා මේ ප්‍රොෆෙසර් මෙහෙම මෙහෙම කියලා. ඇත්තට මේ මෝල් වහන්සලා දන්නෙත් නෑ කාටද පහඳින්නේ කියලා. ඒකයි ඒකේ තියෙන භයානකම දේ. එක එක්කක් දන්නේ මේ කාගේද රිසර්ච් එක කියලා. ඊටදී කොච්චර හොඳද ගෙදරට තියලා කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් තම්මන කාලා බුදියාගෙන ඉන්න එක. ඒකට කියන්නේ ABCD ආර්ථිකය කියලා. අල බතල කොස් දෙල් ආර්ථිකය gidirinla කාලා බුදියගෙන හිටපන්. රට ගිහිලා පහඳිනවට වැඩියි. පහඳින්නේ කාටද? කාටද ආඩම්බරේ? මේ විදිහට අර්ථකථන දුන්නොත් එහෙම බුදුචානන්සේ මේ දැන් වෙන කෝලම් දැකලා කිව්වා වගේ. ආන්නේ විදිහට එන විහිංසා හිතිරි නතර කරගන්න නම් අපි කායයට මෛත්‍රී කරගන්න ඕනේ. ආස්වාද ප්‍රසවාසයට මෛත්‍රී කරන්න ඕනේ. පිම්බීම හැකිරීමට මෛත්‍රී කරන්න ඕනේ. වම තියෙන උඩ වම දකුණ තියෙන දකුණට මෛත්‍රී කරන්න ඕනේ. සාකල්යෙම කියනවනම් වර්තමාන මොහොතට මෛත්‍රී කරන්න ඕනේ. මේක gedara පැමිණීමක් නැවත මේ නන්නත්තර වෙන හිට gedara පැමිණීම. ඉතින් අපිට බලන්න අපේ කොච්චරක් අපි වර්තමාන මොහොතට වෛර කරනවද කියනවනම් අපි කොච්චරක් ආනාපානට වෛර කරනවද කියනවනම් අපි කොච්චරක් පිම්බීම හැකිරීමට වෛර කරනවද කියනවනම් අපි කොච්චරක් වම දකුණට වෛර කරනවද කියනවනම් මේ තරම් වටිදාකම දීලා හරි අනේ සක්මන් කරනවා කිය සක්මන් කරපන් කියලා වැලි මලියෝක අතු ගාලා වැඳලා සක්මන් වලට ගොඩ උනත් හිත කොච්චර ඉක්මනට පිටපයින්වද කිසිම කෙනෙක් කියන්නේ නැහැ සක්මන් කරුවොත් නරකයි කියලා මගේ හිතක් දන්නවා නමුත් මගේ හිත සංසාරයක් පුරුදු කරලා ඒ සක්මන් කරනට වැඩිය පිටපයින් හදනවා විහිංසයි තීඩුවට කැමැති ඒ පිටපයින් හැම හිතවිල්ලක්ම වර්තමානයේ හිත ගෙනියනවා මිච්ඡා විතක් වලට දුවනවා ඉතින් ඒ වෙලාවට අපිට තේරෙනවා මේ සුබ සාධනය කරදෙන හිතසුව සලකන අර්ථ සිද්ධිය සලකන අත්ත කුසලයේ සාධන මේ තරම් මේ සරල ක්‍රමේ හිත කැමති නැහැ ඉතින් নানা ආකාර ප්‍රශ්න නම් අහනවා කොහොමද ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට දිවි ලෝකේ යන්නේ ඥාන ලබන්නේ විපස්සනා කරන්නේ ධ්‍යාන ලබන්නේ කියලා. මේ පොළවේ ඇවිදින්න බෑනේ. ඒකටත් ලයිසන් නැහැ. හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න ගාම ඉෂේකක් කොමත් වෙනවා. මේ භාවනා කරන්න හුස්ම ගන්න ගියාම ඉෂේකක් කොම වෙන තරම්. ඒ මොකද ඒකට තියෙන ද්වේෂය. ඒක අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ මේ වෙන වෙන දේවල් තියෙන ආදරේ වගේ නෑ වෙන වෙන දේවල් තියෙන ආදරේ කියන්නේ මේකට තියෙන ද්වේෂය තමයි ආන්න එහෙම නැතුව යම් වෙලාවක අනේ කොච්චර අහිංසකද මම හොඳට අංගපත සීතල කරන අයලා වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන හිතවිල්ල එහෙම නැත්නම් හිතවිල්ල කියන්න එපා ඒකට මානසිකාරය කොච්චර අහිංසකද තමන්ගේ ස්වභාවයෙන් සිදුවෙන ආශාස ප්‍රසවාසය දිහා බලන එක තරම් අහිංසක දෙයක් ඇත්තෙම නැහැ පියවරක් පහස තියෙනකොට ඒ Taman තබන තබන පියවරේ දේවල් දකිමින් අත්විඳිමින් මේ තමයි ජීවිතයෙන් ඉතාම සුන්දරම ගමන මහ පොළොව උඩ සපත්තු සෙරප්පු නැතුව පොළොව මහි කාන්තාව උඩ අපි අතට බරක් ගන්න නැතුව ඇවිදිනවා. බිම්මල් කොඩියට පිනිපා වඩ පිට බි කඩියෙක් යනවා රජෙක් වගේ. උයිතියා මොකද්ද නිවන කියන්නේ? තවත් ඉල්ලනෝ දොයිතියෙන් තව නිවනක්. ඕක නොවුනනම් කොහෙද ඉන්නේ අපේ හිත? ඒ කාන්තේම කක්කාව. නමුත් ඉච්ඡර ඒ දෙක දැකලත් අපිට හිතනවා මේ ඕම නිවන් දඟුව දෙනෙක් අහන දෙයක් තමයි මේ සක්මන් කරලා නිවන් දකින්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්ද කියලා අහන. ස්වාමීන් මේ සක්මන් කරලා ඇත්තටම නිවන් දකින්න පුළුවන්ද කියලා. මට එක්කෙනෙක් කෙලින්නම් කිව්වේ නෑ. කියලා තිබුණා වම දකුණ කියලා නිවන් දකින්න පුළුවන් නම් <clears throat> ආමිකේ ඉන්න ඔක්කොම දැන් නිවන් දැකලා තියෙන පයියුවා. කිලෝඩහක් වම දකුණ කරනවානේ. ඒ තරමටම තුච්ච කරලා කතා කරනවා. මොන තරම් පේන්න නැහැ හරි සුන්දරයි වචනේ. නෝ ද්වේෂය බලන්න. හුස්ම දිහා බලන ඉඳලා හුලඟෙන් පුළුවන් නම් නිවන් දකින්න අපි අවුරුදු 120 කන කොච්චර හුස්ම අරගෙන තියෙනවද? ප්‍රශ්න තියෙන හුස්මියවත් පයිවත් නෙවෙයි වර්තමාන එළඹ සිටීම. එළඹ සිටීමේ තියෙන අහිංසකකම. එළඹ සිටීමක තියෙන නිහතමානීත්වය බුද්ධකම වගේ. නිවන වගේ. ඔයින් අපිට මොනම හරි කවුරු හරි හිතනවා නම් මං හිතනවා ඒක ඒකෙන් පේන්න තියෙන මේ තරම් සරල මේ තරම් ඍජු මේ තරම් අස්පනා අපිට තියෙන එක තියාගෙන මේ නහය කෙලින් අල්ලන්න පුළුවන් එකේ අත දාලා වටෙන් අල්ලන්න හදනවා වගේ. මේක තමයි ආගම ධර්මයක් පාටපත් කරගන්න හැටි. ඉතින් බුදු ජානන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ විදිහට ඒ විතක්ක අවිංසා විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක කාම විතක්ක පහළ වෙනකොට ඒ විතක්ක හොයනවනේ දැන් කාම විතක්කයක් පහළ වුණා අනිරූප දකින්න ලැබේවා සද්ද හඬ ලැබේවා ගන්ධ රස පහස කියලා ලැබෙන වෙලාවල් වල ඒ රූපයත් අනිත්‍යයි පේන ඇහත් අනිත්‍යයි. ඒ ඇහි පහළ වෙන විඥානයත් අනිත්‍යයි. ඒ විඥානය නිසා මේ රූප ගැටීම නිසා ඇතිවන ස්පර්ශයත් සම්පස්සයත් අනිත්‍යයි. සම්පස්සේ නිසා පහළ වෙන්නා වූ වේදනත් අනිත්‍යයි කියලා තේරෙන්න බුදුහාමුදුරුවෝ කියන එක නම් වචන අපට තේරෙනවා. අපිට දැනගන්න ඕනේ මේ අතෑරලා යන්න හදන වර්තමාන මොහොත වෙනුවෙන් අපි හොයන මේ <clears throat> කාම අරමුණු ඒකාන්තයෙන්ම මෙච්චර රසවත් වෙලා තියෙන වර්තමාන මොහොතේ තියෙන द्वේෂය නිසා. දෙන එකක් නිසා නෙවෙයි. වර්තමාන द्वේෂ නිසා පිට තියෙන කොයි දේත් රසයි. පිට තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය. ඉතින් යම් වෙලාවක භාවනා කරනකොට එක වෙලාවක් එනවා. එතෙන්දි තේරෙන්න පටන් අර ගන්නවා මම නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අත්දකපු කෙනෙකුට මං කියන දේ හරිද වැරදි කියලා බලා ගන්න හොඳට සතිය පවත්වමින් පියවරෙන් පියවර දකිමින් අත්දකිමින් අපි සක්මන කරනවා කියලා හිතමු. Tamanටම තේරෙනවා දැන් තබන තබන පියවර මේ විලුඹට චර්චර ගාලා පෑගෙන වැලි පය දිගේ ගිහිල්ලා ඇඟිලි දක්වාම ගිහිල්ලා ඒක ඉස්සෙනකොට ඊගාව පයේ පිය විලුඹට බර ගන්නවා ඊට පස්සේ ඒක අර ඇඟිලි පය දිගේ ගිහිල්ලා ඇඟිලි වලට දෙනකොට ආයසරයක් වම බර ගන්නවා මේ කටයුත්ත නූලක් දිගේ ඇඟිල්ලක් ඇදගෙන යනවා වගේ තේරෙන වෙලාවකට එයා දන්නවනම් දැන් මම මේ ඉස්සරහට ගිහිල්ලා හැරෙනවා හැරෙනකොට අර හැල්ම කැඩෙනවා කැඩෙනවත් එක්කම මට මේ අරගෙන ගියේ එකලස මේ අරගෙන ගිය අප්‍රමාදේ කරනවා රූප විශේෂ හිත දුවනවා ශබ්ද විශේෂ හිත දුවන්න ඉඩ තියෙනවා හිතවිලි විශේෂ හිත දුවන්න තියෙනවා කියලා දැනෙනවා නම් දන්නවා නම් එයා එතෙන්ද ඉස්සරහට යනකොටම ඒ සක්මනේ ඉස්සර ලස්සන මලක් පිපිලා තියෙනවා. මනත ඇයිතේ ලස්සන සමනලෙක් ඇවිල්ලා වහලා ඉන්නවා. එතන එතන ගහක ඉඳගෙන සද්දෙක් ලස්සන කුරුල්ලෙක් නාද කරනවා. එතකොට එතකොටම දැන් මෙයාට තේරෙනවා මම අර අරගෙන ගිය සතියට වසක් තමයි මේ මල. මේ සමනලයා. මේ කුරුළු සද්දේ. එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා මට මේ සතිය ගෙනියපේක කඩා බිඳ ගන්න නැතුව හරවගෙන එන්න නම් මගේ හිත මුලන්තරන් කාය ප්‍රසාදේ පොළවේ ගැටෙන තැන තියෙන්න ඕනේ අනේ මගේ හිත චක්කු ප්‍රසාදයට සහ රූප වලට නොයාවා සෝත ප්‍රසාදයට සහ සද්ද වලට නොයාවා කියලා අරව වර්ණවත් වෙන්න වෙන්න විචිත්‍ර වෙන්න වෙන්න කාය ප්‍රසාදේ හිත පැවැත්වීම දරුණු යුද්ධයක් බවට පත් වෙනවා. හරිම අමාරුකටපත් වෙනවා. එතකොට මේ අරකේ දකින්න රූපේ විචිත්‍රත්වේ වැඩි වෙන්න කුරුල්ලා ලස්සන වෙන්න ලස්සන වෙන්න සමනලයා විචිත්‍ර වෙන්න විචිත්‍ර වෙන්න සද්දෝල මීරියාව කන රසාන වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාචරණ දෙකකින් මේක නොතිබුණා නම් හොඳයි කියන. අන්නේ වෙලාවක් එනවා මේ ඉස්සරහට දකින්න හැම දෙයක්ම මගේ තිබුණ එකලස කඩා ගන්නවා කියලා ඒ කිනාට පේරනවා මේ නූපන් අකුසල රාශියක් ඇතිකරන අටෝප මර උගුලක් වගේ. නූපන් අකුසල රාශියක් අටෝ මර උගුල ඇහෙන් ඇට වෙනවා කනින් ඇට වෙනවා අනේ කරගෙන ගියේ සතිය මට කරගෙන ඉන්න ලැබේවා කියනකොට ඔන්න හුඟක් අසුවිරු ඥානෙතු හුඟක් භාවනා කරපො හුඟක් විපස්සනා තේරුම් ගත කරාට තේරෙනවා වෙනදනම් මං හරි සන්තෝෂ වෙනවා අනේ කැමරාවක් තිබුණා නම් ෂෝක් ෆොටෝ එකක් ගන්න තිබ්බා මේක ගිහිල්ලා ලොක් කරලා පිටිය ගහ ගන්න තිබුණයි කියලා අර රූපෙට ආසාවක් එන්නේ. කැලේට આવොත් විතරනේ මේ කුරුල්ලා දකින්නේ. මේ මල දකින්නේ. මේ කුරුළු සද්ද ඇහෙන්නේ. මේක රෙකෝඩ් කරගෙන යන්න නැත්තම් කියලා. දැන් පේන්නේ මොකද්ද මේක මර උගුලක්. මගේ සතිය කටන දෙයක් කියලා එයා ඒ නූපන්න කුසල් නොයිපද වීම පිස කටයුතු කරන වෙලාවේදී ආට තේරෙනවා මේ පේන හැම දෙයක්ම අටවලා තියෙන්නේ මට මර උගුලක් පිනිසයි කියලා. අන්න ඒ වෙලාවට පේනවා ඒක දැකීම නම් ඇහිම වුණොත් මම අරගෙන ගිය අර සුකුමල ලාලිත්‍යයකට අරගෙන ගිය මගේ මේ සරල ඍජු අත්දැකීම සතිය සක්මන කැඩෙන බව. ඒක තේරුණාට පස්සේ පරියන්කයකට ආවත් සද්දයක් ඇහෙනකොට ඇහෙන්නේ කන හූරනවා වගේ. වෙන මොනවාවත් පේනවා අනේ මගේ ගෙනියන සතිය අරමුණේ පවත්වාගෙන යනකොට මේවා කරදරයි කියලා තේරෙන වෙලාවක් නොයනව නෙවෙයි. ඒක භාවනා ඉතාමත් වැදගත් අවස්ථාවක්. වෙනදා රසයි මිහිරයි ප්‍රියයි මනාපයි පෙරපිනට පහළ වුණේ කියන දේ දැන් තේරෙන පටන් ගන්නවා අටවන ලද මර උගුලක් මගේ සතිය කඩන්න ආවේ කියන ඒ තරමටම Tamanට නිබ්බිදාවක් පහළ වෙනවා මේවා නොදැක්කිනවා නම් හොඳයි කියලා. ඒක තමයි බුදුරජාණන්සේ කියන්නේ බැරිම නම් බුදිය ගනි. එහෙම නැත්තම් ওই දකින රූපේ ওই සතා ওই කුරුල්ලා ওই මල ওই සද්දේ ඒක අනිත්‍ය ධර්මයක්. ඒක බලන ඇහත් අනිත්‍ය ධර්මයක්. ඒ මේ ඒ සක්මනේ කය කාය ප්‍රසාරය තිබුණු විඥාණය කාය ප්‍රසාදේ අමතක කරලා ඇහැට උස්සගෙන දුවනවනේ චක්කු විඥානයක් බවටපත් වෙන්න. ඒ විඥානයත් අනිත්‍යයි. මේ තුන නිසා එකතු වෙන මේ දැකීම නම් වූ ඇසීම නම් වූ ස්පර්ශයත් අනිත්‍යයි. එයින් උපදිනා වූ වින්දන සුඛ දුක්ඛ අදුක්ඛම සුඛත් අනිත්‍යයි. ඉතින් ඒ අනිත්‍ය දේවල් වෙනුවෙන් මම මේ ඇති කරගෙන ගිය සතිය නොකඩා ගැනීම සඳහා ඒ යෝගාවචරයට බුදුන්ගේ සරණක් නැහැ. බුදුහාමර ගැන උඹ උඹ සීබුද්ධියෙන් හිරියොත් උඹට බේර ගන්න පුළුවන් කිසි කෙනෙක් අතර නැහැ. අනේ මගේ හිත බේර දෙන්න කිව්වට කවුරුත් නැහැ. ඒ වගේම ධර්මයේ දැනගෙන හිටියොත් විතරක් ලෑස්තිලා ගියොත් විතරක් බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රස ආස්වාදයට ගියොත් ඒකාන්තෙම අර පැත්තට කඩලා යනවා. ඒ වගේම තමයි පෙර කරලා කරලා දහස්වර වරද්දාගෙන ඉඳලා මම කවදා හරි මේ කඩා ගන්නම් කියලා අදිෂ්ඨාන ශක්තිය ජීවත් බේර ගන්න. ශ්‍රද්ධාව තිබුණොත් බේර ගන්න පුළුවන්. ආන්නේ විදියට මේ ඉදිරිපත් වෙන දේවල් පිළිබඳව බුදුහාමුදුරෝ මේ කියන දේ අත්දැක ගන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් වර්තමාන අරමුණ තියෙනවා. නැත්නම් කාය ප්‍රසාදේ පොළව හැපෙනකොට දැනෙන ආ වූ උණුසුම් සිසිල් ගති තියෙනවා මේ පැත්තේ තියෙනවා විචිත්‍ර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ දෙක අතර සටනේදී යෝගාවචරය මේ එච්චර විචිත්‍ර නැති වුණත් ඍජු අත්දැකීමක් වෙන මේ සතියේ හිත පවත්නකොට පවත්න ගන්න ප්‍රයත්නය තුල ඒ යෝගාවචරය රූප බැලීමේ ආසාව දාණය දෙනවා සද්ද ඇහිීමේ ආසාව දාණය දෙනවා දීලා මේක අරසා කරනවා ඒ අරස කරන්නේ කවදාකවත් උප්පත්තියෙන් එනපු සහජ ගතියකට නෙමෙයි ලක්ෂ වාරයක් භාවනා කරලා. මේක එතකොට යෝගාවචරයා සමතයත් ඉක්මවලා දැන් සමාධියත් ඉක්මවලා විපස්සනා වශයෙන් නැද යෝනිසමනසිකාර වශයෙන් එහෙම නැත්නම් නුවණින් සැලකීම වශයෙන් අවස්ථාව පැමිණීම ගැන පැමිණිච්ච එක ඉදිරිපත් වෙච්ච එක ගැන කනකාටු වෙන්නේ ඇති වෙච්ච අවස්ථාවේ නුවණින් සලකා බැලීමෙන් නන්නත්තර වෙන තින අරමුණ වෙනුවට ගත්ත අරමුණේම සක්මනේම හිත පවත්වන්න උත්සාහ කරනකොට තේරෙනවා ලක්ෂ වාරයක් වැරදුනත් එක දවසක් මේක හරි ගිය ගමන් ලක්ෂ වාරයක් වැරදුනත් එක දවසක් මේක හරි ගිය ගමන් තමන්න තේනවා මේ කුසලතාවයේ මන් තුල තියෙනවා මේ වෙන මන් ළඟ තියෙනවා මේක නෑ කියලා අඬහව ගාලා ති වැඩක් නෑ මේ සමනලයට බැනලා වැඩක් නෑ උරුල්ලට බැනලා වැඩක් නෑ උරුළු සද්දෙට බැනලා වැඩක් නෑ ඌ තමයි ඇත්තටම මට ඒ සමනලයා තමයි මට ඇත්තටම මගේ අර හැකියාව මතු කරලා දුන්නේ. ආනේ විදිහට මේ කටයුතු කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් යෝගාවචරයට තේරෙයි කවදා හරි මේ අපායයි නිවනයි එකම ට්‍රේ එකේ තියලා පිළිගන්න. ඔබට ඕන නම් අපාය ගන්න පුළුවන්, ඔබට ඕන නම් නිවන ගන්න පුළුවන්. මුග දෙනෙක් හිතනවා නෑ නෑ ඒකට වෙනමම යම රජුරු කෙනෙක් ඇති වෙනම තරාදියක් ඇති වෙනමම කොරයි කියලා. හැම චිත්තක්ෂණයක්ම එක්ක අපායට එක්ක නිවන. එකම එක චිත්තක්ෂණයක්වත් නැහැ මේ ජීවිතේ මේ වගේ තීර්ණාත්මක නොවන. අපි හිතන්නේ නෙමෙයි මේ පරියංග කරලා ඇද්දක වහගෙන ඉනකොට විතරයි නිවන්. අනික් වෙලාවල් වලට අපි මේ එච්චරම පිං කිද්ද වෙන්නේ එච්චර භාවනා කරන්නේ නැහැ කියලා. ඒක නිසායි සමහර වෙලාවට මට බැන්නත් මම මෙහෙම කියන්නේ ගඳ කිලියට ගිහිල්ලා මලක් පූජා කරත් වැසි කිලියට ගිහිල්ලා මල පහ කරත් දෙකේම එක පින. මල දෙකක් ඊළඟට සතියෙන් කරනවා නම් දෙකේ මේක ඒ නිසා නිවන් දැකීම සඳහා අතෙන් යන්න ඕන මෙතෙන් යන්න ඕනේ මේ කියන මට්ටමට ආවට පස්සේ හැබැයි අර වීතික්කම කෙලස් නතර කරන්නම් බුදිය ගන්න වෙනවා. එහෙම නැත්නම් ඒක බලක් ගන්න බෑ. සමාධිය භාවනා කරන්නම් රාග අරමුණු නැතැනකට යන්න ඕනේ. නමුත් මේ දෙකම ඉක්මුවාට පස්සේ වැඩේ ඉවර නෑ. යට තියෙන අනුශේ ධර්මත් එක්ක වැඩ කරනකොට මේ කෙලස් එන්න ඇරලා විතිකම කෙලෙස් නැතර කරපු දක්ෂතාවය හරහා පරිඋත් ทาน කෙලෙස් නැතර කරපු දක්ෂතාවය හරහා මේ කෙලෙස් මතුවෙනකොට නූපන් කෙලෙස් නිවිපද වීම පිණිස තමන්ගේ අරමුණ මූල කර්මස්ථානයේ වේලාවට චේතනාපූර්වක කරන දේ හිත රැඳවීමෙන් යෝගාවචර සුද්ධ අවස්ථාවක් ලැබෙනවා. කේල් ගහ කණ්ඩ යනවද පොල් ගහ කණ්ඩ යනවද කියලා තෝරගන්න. මේකෙදි විශාල වශයෙන් බලපාන දේ තමයි මූල කර්මස්ථානයේ පිළිබඳ කම්මැලිකමත් විවිධාකාර අරමුණු කෙරේ නන්නත්තර වීමට හිතේ තියෙන සිලිලාරය. ඉතින් අපි උත්සාහ කරන්න කරන්න මූල කර්මස්ථානේ මේ හිත හිටින්ද රාගේ ටික ටික අයින් වෙනවා මොකද රාගෙට පොර වැටෙන්නේ. ද්වේෂයේ ටික ටික අයින් වෙනවා වර්තමාන මොහොත ප්‍රිය වෙනවා. ඒ වුණාට නිදිමතක් ඒකාකාරීකමක් කම්මැලි ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී යෝගාවචරයා මනමේ කුමාරි වාගේ මම කඩුව දෙන්නේ ඒ තණ්හාමාන දිට්ටි වඩන නিত্য සුඛ සුභ සංඥා දෙන නන්නතර විවිධ අරමුණු වලටද එහෙම නැත්නම්මයි කසාද මිනිහටද මනමේ කුමාරයාටද කියලා තේරුම් අර ගැනීම හැම චිත්තක්ෂණයකම තීරණාත්මකයි. අපි කඩුව දෙන්න කැමැතිම මස්සද්දට. මස්සද්දා මනමේ කුමාරයාත් කපලා කුමාරට කියනවා මේ කැලේ වරාතුර වැඩි වරත්තරන් ටික ඔක්කොම ගල්වලා මගේ අතට දීපන් කියලා. දීලා කියනවා අමන ගතියති මෙවැනි අඟනන් මවැනි යන්නට කුමන්ට සරණද කියලා පලයන් යන්න කියලා. අපි රූප බලන්න ගියාට ඒ මාස්සද්දත් අපිත් රත්තරන් ටික කරන අපිටත් ওই ටිකම තමයි කියන්නේ. අපි අමතක කරලා තියෙන බුදුහාමුදුරෝ මේ මාස්සද්දේ පිටිපස්සේ ගිහිල්ලා අපි හිතන මාස්සද්ද ඉඹගෙන හිප වෙනද ගනී කියලා. හිප වෙනද ගන්නව රත්තරන් ටික ගන්නකම්. ඒක ලියලා මාස්සද්දායි ගතිය පෙන්නනවා. තෝ වගේ අමන අංගනකට මට ඇති වැඩේ මොකද ඔබ අමීහට කරපු දේම තමයි මටත් කරන්නේ. ඒක දන්නෝ අපේ හිතත් දන්නෝ. බුදුහාමරේ කණ්ණාඩි තමයි අපේ ඔළුවට අල්ලන්නේ. උඹලා මේ ගත්ත අරමුණ තියේදී මම මේ කතා කරන්නේ භාවනා නොකරපු කෙනෙක් ගැන නෙවෙයි. මම මේ කතා කරන්නේ භාවනා කළා පරිදිච්ච කෙනෙක් ගැනත් නෙවෙයි. මම මේ කතා කරන්නේ භාවනා කළා හරගිය කෙනෙකුට ආනාපාන වගේ අරමුණක යද්දිත් පිම්බීම හැකිලිම වගේ අරමුණක යද්දිත් සක්මන පිළිබඳ අරමුණක යද්දිත් මේ දෙක තකට තක හිටිනවා. මූල කර්මස්ථානයේ ඉන්නවද මේකට යනවද කියලා. අපේ හිත බොහෝ විට ඒ මනමේ කුමාරගේ දෙල්ලම කරනවා. ඒකට තමයි ෂටගති මායාවගති චපලගති කියලා කියන්නේ. මේකෙන් ලැජ්ජ වෙන්න එපා. නමුත් බුදුහාමුදුරුව අපිට සරණට ඉන්නවා. පිටිපස්සෙන් බුදුන්ස කියනවා උඹ ඔය කඩුව දෙන්න හදන මස්සැද්දා. චක්කුම්පි භික්කවේ අනිච්ඡං රූපම්පි අනිච්ඡං චක්කු චක්කු විඥානම්පි අනිච්ඡං චක්කු සම්පස්ස චක්කු සම්පස්ස චක්කු සම්පස්සංච අනිච්ඡං සක්කු චප්පච්ච පච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්කම සුඛං වා තම්පි අනිච්ඡං ඒ නිසා මේ අනිත්‍ය දෙයකට නන්නාඳුන මස්සද්දෙකුට මේ කුසල ඡන්දේ දෙනවා වෙනුවට උඹ කාමච්ඡන්දයට හිත දෙනව වෙනුවට කුසල ඡන්දේ වශයෙන් මූල අර්මස්ථානේ පවතිනකොට නිබ්බිදාවි තාම දරුණු විදියට රතු කට්ට එහෙම යන්න වගේ Taman තේරෙන් පටන් ගන්නවා පිට යන්න නම් හිත හරිය ආසයි මූල කර්මස්ථානේ ඉන්න හරිය කම්මැලි හරීම නීරසයි හරීම ඒකාකාරයි හරීම අනතුරුදායකයි හරීම අසහනශීලී හරීම අනාරක්ෂිතයි ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ දෙක දකිනකොට අසත්පුරුෂයා කියන්නේ අසුවිරු ඥාන නැති වීතිකම කෙලෙස් පරිඋත්හාන කෙලෙස් හැඟීමක් නැති එකන අර ලේසියටත් පහසුවටත් නන්නත්තර අරුණු දිගේ කාමච්ඡන්දය එහෙම නැත්නම් තණ්හාමාන දිටි වඩනවා. දැන් යෝගාවචරයයි කියලා කියන්නේ දක්ෂයයි කියලා කියන්නේ මේක මේ ඉතිසල ලක්ෂ වාරයක් කරලා තියෙනවා. නමුත් දැන් ආයෙත් බනහනවා. ආයෙත් ධර්ම සාකච්ඡා කරනවා. ආයෙත් භාවනා කරනකොට පේනවා මේ තකටතක අවස්ථාව ආපුවාම එයාට කල්පනා වෙනවා මේ මම ඡන්ද දෙන්න හදන්නේ කාමච්ඡන්දෙටයි. කාමච්ඡන්දෙට දුන්නත් ඒක අනිච්චක්. ඒ වෙනකොට මම කුසල ඡන්දෙට දෙන්න උත්සාහ කරනකොට මට තියෙන බාධාව තමයි නීරසකම. ඒක කාරිගතිය. ඉතින් මේ රසලෝලීත්වයට ගියොත් අපායයි තිරසංයෝනියයි දොර ඇරෙනවා. මේ නිබ්බිදාව පවතින එක මට වාසියක්. මේක මගේ ප්‍රතිපදාය ප්‍රතිඵලයක්. මේක කෙලෙස් නැති බවට ලකුණක්. කියලා නිබ්බිදාව කෙරෙහි මෙතෙක් द्वේෂයෙන් බලපෙහිත ප්‍රඥාවට හැරවිච්ච දවසේ බොහෝම ආසන්න වෙනවා ආර්ය ඥානයකට කිට්ටු කරන්න. නිසා මෙතනදී සිද්ධ වෙන්නේ මෙතෙක් නිබ්බිදාව දිහා द्वේෂයෙන් බලපු හිත ප්‍රඥා පදනමකට ඇහැරෙනවා. බුදුහාමුදුරුවෝ මෙතෙන්ද අපි ගෙනාවේ ප්‍රතිපදාවේ. බුදුහාමුදුරුවෝ අපි මෙතෙන්ද ගේනකොට කෙලෙස් සෑහෙන ගාණක් කැපිලා. නමුත් අර හුද්දු කම්මැලිකම හුදු නිබ්බිදාව හුදු ඒකාකාරීකම හුදු අනිශ්චිත ගතිය හුදු බය හුදු අසහනකාරී ගතිය අලුත් දෙයකට යන්න හිත දෙන්නේ නැති කඩප්පුලි නොකෑමනා දහබදුරා පට්ටබදුරු ගතිය අලුත් දෙයට බයයි දන්න කනවැන්දුම හොඳයි නොදන්න දීකට වැඩිය කියලා අර පුරුදු කුණුවන්ද තමයි යන්නේ කවදා හරි යෝගාවචරයා එච්චර රසවත් මනනන්දනීය බනබන්දනීය දේවල් තියේදී අර ගත්ත මූල කර්මස්ථානෙම ගෙනියන්න නම් ඒ කාන්තේ මහා කන්දක් උඩින් පනින්න වගේ මේ නීරසකම මේ ඒකාකාරීකම මේ කම්මැලි ගතිය අසරණ ගතිය බයලවන සුළු ගතිය අනිෂ්ඨිර ගතිය විනිවිදින්න යන්න මෙයාගේ සම්පූර්ණ රුචි රුචි අර්චකංග වල පරිවර්තනයක් සිද්ධ වෙනවා සිද්ධ වෙන්න වෙනවා පෞරුෂත්වයේ පැහැදිලි සලකා බැලීමක් කරන්න වෙනවා. ගති පුරුදු ඇබ්බැහි සෑහෙන විරිත් පැත්තකට යන්න වෙනවා. හැබැයි බුදුහාමුදුරෝ hina වෙවි පිටිපස්සෙන් ඉන්නවා. බුදුහාමුදුරෝ දන්නවා දැන් මේ මනුස්සයා කෙලින්ම යුද පෙරමුණේ ඉන්නේ. හතුරයි සුනොත් මෙයා මැරෙනවා, මෙයායි සුනොත් හතුර මැරෙනවා. ඒතර බුදුජානනාංශ කියනවා උඹ ඔය නීරසකමට, කම්මැලිකමට, පාළු ගතියට, ඒකාකාරී ගතියට අසරණ ගතියට හුදෙකලාව කියලා නම දාගන්න. ওই නම පැත්තකට දාලා හුදෙකලාව කියන නම දාගනි. විවේකයේ කියන නම දාගනි. අපේ ලොකු සංසය නමක් කියනවා විස්රාමයේ කියලා නමක් දාගනි. පිරිච්ච ගතිය කියලා නමක් දාගනි. ඕකට ප්‍රේම කරපන්. ඔය හුදෙකලාවට ප්‍රේම කරපු ගමන් මොනවත් නැහැ එක පාරට නිකන් අර එහාට පැද්දිච්ච ඔරලෝසු බට්ට මේ පැත්තට පැද්දෙන්න වගේ තමන්න තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් සංසාර අපි කොච්චර හුදකලාවට වෛර කරලා තියෙනවද මිතුවාකල් සංසාරේ අපි කොච්චරක් ඒකාකාරීකමට වෛර කරලා තියෙනවද නීරසකමට වෛර කරලා තියෙනවද ඒ සඳහා මායයා බුද්ධම විදියේ රසමසවලු ගෙනත් දෙමින් විවිධ වර්ණ රූප හැඩ සටහන් ගෙනත් දීලා මේක පොහසත්කමක් කියලා මේක සැපක් කියලා මේක ලාභයක් කියලා සත්කාරයක් කියලා සම්මානයක් කියලා නල්ව උපහැටි ඒ මායя මොන දහංගටේ දැම්මත් පුදුරජානන්ස කියන ඔබට වෙලාවක් එයි පුතේ. අන්නේම ආපුහම බලපන් ඔබ ඉන්නේ එපාම වෙච්ච කම්මැලි පාඩු පරිසරයක. ඔබ ඉන්නේ මහා මුස්පේන්තු තැනක. ඔබ ඉන්නේ මහා තනි වෙච්ච තැනක. ඔබ ඉන්නේ මහා පාළු පෝරකයක් උඩ. හැබැයි ඔබට තේරෙයි හැප්පෙන්න දෙයක් නැහැ. පලාදක එන්න දෙයක් නැහැ. ඕකට ප්‍රේම කරපන්. ඕකේ මේ ප්‍රතිපදාවේ දිනුවක් බල හිතපන්. ඔයතන කෙලෙස් නැහැ කියලා හිතපන්. කියලා මේකට කවදාරි හීනෙන් හරි ප්‍රේම කළොත් මේ හුදේකලාවට මේ හුදේකලාව කියලා නෙවෙයි යෝගාවචරය කියන්නේ කම්මැලිකම කියලානේ. නිදිමත ගතිය කියලා කියලානේ. නීරස ගතිය කියලානේ. මේ මේ පරිවර්තනීතම් පොඩි වගේ පේන්නේ මෙතෙක්කල් එපා වෙලා කම්මැලි වෙලා විවිධ විනෝදාන්ත කරමින් විවිධ වන්දනාගමින් යමින් විවිධ සැනකෙලි වලට යමින් විවිධ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳීමින් ගත කරා මොකටද මේ ඉදිරියට ඉදිරිපත් වෙච්ච මේ නිබ්බිදාට පයින් ගහන්න. දැන් මේ යෝගාවතරය වෙනුවට කල්පනා කරන දැන් පයින් ගහලා ගහලා තියෙන්නේ. පයින් ගහලා ගත්ත එකත් මට අන්තිමට හොඳක් කරන්නේ අර මස්සද්දා මනමිකුමාට බැන්නා වගේ මෙවැනි ගතිය ඇති අමනලං කරනන් මවැනි යන්නට කුමට දාන කියලා උමුතුලීලි පාන ඒ නිසා ඕන ගිනි අඟුරක් වච්චාවයි කියලා මේ නිබ්බිදාවට මේ හුදකලාවට මේ විවේකයට කැමති වුණාට පස්සේ හැප්පෙන්න මොනම දෙයක්වත් නැහැ. අසීමිත විවේකයක් ලැබෙනවා. අසීමිත අවකාශයක් ලැබෙනවා. අසීමිත ඉඩක් ලැබෙනවා. අසීමිත ක්‍රමසහ විදි තේරුම් ගන්නවා අඩේ මේක නම් උපයන්න තියෙන ඉතින් මේක උපේලා තියෙන එකක් නේ අලුතෙන් ගන්න දෙයක් නැහැ නේ අපි මෙතෙක් කල් කිරුවේ මේකට අකුළු හෙලපෙකනේ මේ ගණයා කරේ බැඳිලා කුලයා කරේ බැඳිලා විනෝදාංශ හදාගෙන තනකෙලි හදාගෙන පාටි දාගෙන මේ දැඟලුවේ මොකටද මේ විවිකේ නැති කරන්නයි ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයට මේ කාපු පරිප්පු ඇති වෙච්ච දවසේ කියන්නේ සංසාරේ කක කක යනකොට ඇති වෙනවනේ ඇති වෙච්ච දවසේ එනවා අපි පුංචි කාලේ ඉඳලා අපිට කොච්චරක් විවිකේ තිබුණද අපිට පොහසත් වෙන්න වෙන්න නම්බුනාම ලැබෙන්න ලැබෙන්න සත්කාර සම්මාන සිලෝක ලැබෙන්න ලැබෙන්න පොඩ පොඩ පොඩ පොඩ මේ විවිකේ අපෙන් සමුගත්තා මේ හුදේකලාව අපෙන් සමුගත්තා. අපිට හිතුනේ මේ හුදේකලාව කමුගත්තත් කමන්නේ අම්මා හම්බ වෙන ලාභ සත්කාර අප්පා අම්මා මුත්තා කාලවත් හම්බෙලා නැහැ. අපේ પરම්පරාව මේ ලබන සැප අපේ අත්තල මුත්තලවත් විඳලා නැහැ. ඒක මට මූණ දිහා බලනකොටම කියයි. යනු බලනකොට අපි සෑහෙන පියවර 3 4ක් තියලා තියෙනවා. හැබැයි අත්තල මුත්තලා ගාව තියෙන විවේකේන කොහෙන් ගියාද නැහැ. උන්දලා ගාව තිබුණ මේ පිරිච්ච ගතිය කොහෙන් ගියාද නැහැ. අපි කුඩු මිරිස් කාපු රිලා වගේ නියව නියව ඉන්නවා. ඒක එක දකින දකිනත් එක ගැටි ගැටි අසහනය කියලා හටම් කරනවායි කියලා අයිතිවාසිකම් සඳහන් කරනවා. එහෙම කතාවක් කලබලගෙනියක් තිබුණා දත්තල මුත්තල ගාව අපේ. මොකක්වත් නැහැ. උන්දලාගේ තිබුණා කටේ අත දාන්න වටින ගතියක්. කටේ දත් නැති වුණාට පැමිණි දුක් පැණි රහයි කිය. අපි ඒක උගන්වනවද දරුවන්ට? හ්ම් උඹට දුක එන්න දෙන්නේ මම. මම උඹට ඉන්ෂුරන්ස් එකක් කරන් දෙන්න. උඹට බැංකුවේ මෙච්චරක් දාන්න. උඹට ඩිෆෙන්ඩර් එකක් කරන් දෙනවා. බුලට් ප්‍රූෆ් වාහනයක්. ඉන්ටර්කූලර් එකක් උඹ බය වෙන්න එපා. අනේ මීයක් අපි ඉස්තෝලයක් ගන්න තාත්තට විරිසිබ්බ දවස් තමයි තාත්තට කල්පනානේ කියලා වෙලා පෝච්චි. ඔක්කොම හම්බ කරලා මේ දරුවට හම්බ කරනවා ඒක පිස්තෝලයක් අරන් එනවා තාත්තා ගාව. අපේ අම්මලා තාත්තලා අපිට මොනවක්වත් දුන්නේ නැහැ. ඒක නිසා අපි මේ මේ බණවත් අහන්නේ ආද. ඒක නිසා අපිට මේවා තේරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට પરම්පරා ගියකට ඉස්සලා හිටියේ. හැබැයි බුදුහාමර කඩ ඔක්කොම නිවන් දැක්කේ නැහැ. බුදුරජාණන්සේ කියනවා මේ නිබ්බිදාව එනකොට මේ ඒකාකාරීකම එනකොට මේ නීරසකම එනකොට ඔක ප්‍රතිපදාවෙන් එන එකක් නම් හොඳට මතක තියාගන්න මේ ආවට ගියාට එකක් නෙවෙයි. එහෙමනම් එහෙම මේක අත්ති කියලා මතාන යෝගයට වැටෙනවා. කෙලෙස් අඩු තැනක නම් මේ නිබ්බිදාව නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති කියලා කියනවා නිබ්බිදාව නිසා හිත කලකිරීලා පශ්චාත්තාප වෙලා ඒකාකාරී බවටපත් වෙලා නීරස වෙලා එහෙම නැත්නම් අසහනකාරී බවටපත් වීම ඉංග්‍රීසියෙන් කියනවා ડિප්‍රෙෂන් කියනවා පැනික් කියනවා මේ ඔක්කොටම බෙහෙත් තියෙනවා භාවනා කළොත් එන්නේ ගියාට පස්සේ දැන් අර බෙහෙත් බීපුවම මොකද වෙන්නේ භාවනා ප්‍රතිපදාවකින් නිබ්බිදා වැරඳුනට පස්සේ භාවනා ප්‍රතිපදාවෙන් ඒකාකාරීකම වැරඳුනට පස්සේ භාවනා ප්‍රතිපදාවෙන් ගියාට පස්සේ යා ගිහිලා කිව්ව සයිකියාට්‍රිස් කෙනෙක් ගාඩ ගිහිල්ලා මට හරි කම්මැලි කියලා ආ මේ බේත බොන්න කියලා. අරයාකට පිස්සු ඩබල් වෙනවනේ. වෙස්ටර්න් සයිකොලොජි කියන්නේ අන්න එහෙම පිස්සුවක්. කවදාකවත් අනාත්මය කියන එක අහපු නැති පිස්සන් කොටුවකින් ආපු උත්තරයක්. අපිට පුළුවන් නම් බටහිර මානසික විද්‍යාව අනාත්ම පැත්තෙන් ඉදිරිපත් කරන්න ඒක හාස්‍යයක් බාටපත් ඒක හාස්‍යයක් බාටපත් මම එච්චර බටහිර මානසික විද්‍යාව දන්න කෙනෙක් නෙවෙයි ඒ සමහර මෙච්චර අයිතියක් නැහැ කතා කරන්න මේ නිබ්බිදා පිළිබඳ මොකද්ද බටහිර මානසිකත්වය අපිට දෙන උත්තරේ සයිකඩෙලික් මෙඩිසින් පාවිච්චි කරන්න කියයි ડિප්‍රෙෂන් එක අඩු වෙන මේ බේත බොණ්ඩේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේට කොච්චර බෙහෙත් දෙයිද සයිකියාට්‍රිස්ලා අද හිටියනම් කොච්චර ප්‍රෙස්ක්‍රයිබ් කරාවිද බුදුරජාණන්සේ සෑහෙන මානසික අසහනකින් මිනිස්සු සෑහෙන නොමගරිනවා මේ නිබ්බිදා පැත්තට යොමු කරනවා ඒකාකාරීකම පැත්තට යොමු කරනවා ඒකේ වටිනාකමක් පෙන්වන්න හදනවා මට සෑහෙන personality disorder එකක් තියෙනවා කියලා අල්ලගෙන ගිහිල්ලා shock treatment දීලා බේත් කරනවා ඇයි අපිට බැරි ඇයි අපිට මේ පිළිබඳින සංවේගයෙන් බැරි අපේ දෙවෙනි પરම්පරණ මේ තිරපට ඇරලා පෙන්නඳ කෝ අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ පැත්තට යන හැඟීමක් අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳව හැඟීමක් තියනකෝ මේ මහා ලෝකෝට තටමන හදන බටහිර මානසික විද්‍යාවේ ඇයි මේ පැත්තට රිසර්ච් කරන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය වෙනස්. ඒක අර ආයුධ හදන ආයතනේ තවත් බ්‍රාන්ච් එකක් තමයි ඔය. මානව විනාශ කිරීම සඳහා ගන්න ආයුධ හදන බ්‍රාන්ච් එකේ තවත් එකක් තමයි. ඉතින් ඕකනේ අපි දරුවෝ මේ පිටරට අරිනවා කොළඹ අරිනවා ගිහිල්ලා කරන්න හදන්නේ. හැබැයි එකක් කියකෝ කවුරු මොන જાතියෙන් දහංගට දැම්මත් ඒ දහංගට නතර වෙන එකක් නැහැ. බුදුහාමුදුරෝ කිය ප්‍රතිපත්තියේ වැඩ කෙරුවොත් කොච්චර කුරුවල් වුණත් ප්‍රතිඵල නම් තියෙනවා. ඒක නම් සාතිකයි. මගේ මගේ ජීවිතෙන් මම සාතික වෙනවා. ඒක සාතිකයි. දැන් මේ පිරිස්සලත් එක්ක අපි වැඩ කරනකොට බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ගෙන හදලා ගන්න දෙයක් මං හිතන්නේ නැති ඒකේ ලේට ඇඳලා හදුවට මොකද බැරිලා යයි. දෙවෙනි પરම්පරාවට කරුණා කරලා පණිවිඩයක් දෙන්න සතුට තියෙන්නේ උඹලට අපි ඔය දෙන ඔය ලාභ සත්කාර සම්මාන වල නෙවෙයි. උඹලා මේ සත්‍යයට මුහුණ දීපල්ලා. සත්‍යයට මුහුණ දෙනකොට කම්මැලිකමක් එනවා, නීරසකමක් එනවා, ඒකාකාරීකම. ඒ තාල සද්ධාව ටිකක් තියාගන්නilla. එදාට මේකට ලෑස්ති වෙලා ඵලයල්ලා. ඒකට බුදුබණ ටිකක් අහලා මේ බහු අසුවිරු ඥාන ටිකක් තියාගනිලා. තියාගෙන ඉවරලා ඒක ප්‍රසිද්ධිය සාකච්ඡා කරපල්ලා. එහෙම නැතු ඒ වෙලාවට ගිහිල්ලා ගුඩු ගහලා බුදියන්ට නෙමෙයි. කානිවල් යන්න නෙමෙයි. ඒක කරන්න වෙන්නේ මොකද්ද? එතකොට ඒක පාරටම අර පැත්තට, මායාගේ පැත්තට, අපාය පැත්තට, තිරසං අපාය පැත්තට ඇදිලා. හිතන්න කොච්චර අමාරුද කියලා එකක් පළවෙනි අමාරුකම තමයි මන තීරුම් ගන්න එක. දෙක තමයි අපි මේ නොමකට යොමු කරපු දෙවෙනි પરම්පරාවට මේක කියලා දෙන්නේ. අපි පැත්තක දාන්න අපි කියන මිත්‍යා දෘෂ්ටිකෝ ඒ පැත්ත පිළිබඳව බලාපොරොත්තු තියන්න බෑ. බලාපොරොත්තු යන බැරිමත් නැහැ සමහර වේත් පිළිගන්නවා. ඉතින් ඒ නිසා අපිට යුතුයකම් දෙකක් තියෙනවා. එකක් තමයි මේ සක්මන් කෙලවරට ගියාට පස්සේ පේන මේ කුරුළු සද්දේ. මේ සමනලයා මේ මල දිහා පරණ පුරුදු විදිහට බැලුවොත් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක පාළ වෙනවා. මගේ හිත මට සතියෙන් ආපහු අරගෙන එන්න හටම් කරනකොට මේ ලස්සන ඇස් දෙකට හම්බෙච්ච මේ මනරම රූපේ පිළිබඳව මම මෙතෙක් සාහිත්‍ය ලියපු කවි දැන් මේ තියෙන නිබ්බිදාවත් එක්ක කොහොමද අපි ගලපන්නේ ගලපනකොට නිබ්බිදා පැත්ත ගත්ත ගමන් ආහාර රුචි නැති වෙනවා නින්ද යන්නේ නැහැ කම්මැලි ඒකාකාරී නීරසයි විශාල ලෙඩ කන්දරා වගේක් එන්න පටන් ගන්නවා ඒ වෙලාවේදී අපිට සාධාරණේ කරන්න පුළුවන් නම් සාධාරණීකරණය කරන්න පුළුවන් නම් මේ ඒකාකාරී බව හැබෑව. නීරසකම හැබැයි ඒක ආවේ ප්‍රතිපදාවක් හරහා. ඒක ආවේ කෙලෙස් අඩුවීමක් හරහා. මේකේ අනිත් පැත්ත තමයි තණ්හාව. දැන් මේ වෙලා තියෙන තණ්හාව නැති පැත්ත. ඒ නිසා මම මේ තණ්හාව නැතිදී මේක ද්වේෂයෙන් බලන්නේ නැතුව මේ නිබ්බිදාව දිහා ද්වේෂයෙන් බලන්නේ නැතුව මේ ඒකාකාරීකම දිහා ද්වේෂයෙන් බලන්නේ නැතුව මේ එපා වෙන ගතිය දිහා කම්මැලිකම දිහා මේකට අවදි වෙනවයි කියලා වචනයක් තියෙනවානේ. දැන් ඔන්න මගේ ප්‍රතිපදාවෙන් මට ඒකාකාරීකම ආවා. දැන් ඔන්න මගේ ප්‍රතිපදා හරහා මට එපාකම ආවා. නිදිමත ආවා, බය ආවා, අසරණකම ආවා, සැක ආවා. අනේ මේක දිහා ප්‍රඥාවෙන් බලන්න. මේක අකාලිකයි කියලා බුදුහාමුදුරු කියනවා. යම් චිත්තක්ෂණයක මෙතෙක් ද්වේෂ කරමින් හිටපු මේ දෙයට ප්‍රඥාව පැමිණීම චිත්තක්ෂණයි අකාලිකයි එතනම ප්‍රතිපල. ඒකට ආයේ උත්තර විභාගෙ ලියලා ප්‍රතිපල එනකම් බලන්න ඕනේ. මම මෙතෙක්කල් මේ නිබ්බිදාවට කොච්චර ද්වේෂ කළා තියෙනවා. මම මේ සමිච්ච සමාගම් පිහිටුවාගෙන ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳීගෙන නානා ප්‍රකාර සෙල්ලම් වලින් කෙරුවේ මේ නිබ්බිදාව නැති කරගන්න එකයි. නමුත් ඒකේ මාව අතහැරලා ගිහිල්ලා නැහැ. දැනගත්ත ගමන් බුදුරජාණන් සඳහන් කරලා තිනවා යම් වෙලාවක ඒ යෝගාවචරයා දැනගත්ත ගමන් නිබ්බින්දං විරජ්‍යති. ආර තේරෙන පටන් ගන්නවා නිබ්බිදා ප්‍රඥා පදනවලට වැටිච්ච ගමන් මෙතෙත් තිබුණ ද්වේෂ පදන මේනේ. හැබැයි එක සැරයක් වුණාට ඕක හරියන්නේ ආයෙත් ද්වේෂ පදනමට යනවා. නමුත් ප්‍රඥා පදනට ආපු ගමන් එයා තේරෙනවා මෙතෙක් කල ජීවිතේ හරි වැරදි කියලා රස නීරස කියලා ලාභ සත්කාර විසිලෝක කියලා පාඩු කියලා යසායස කියලා මම මේ බෙදාගත්ත දේ පිළිබඳව පුදුමාකාර විරංජනයක් එන්න පටන් ගන්න මේ රසවත් මිහිරි කියලා අල්ලපු හැම එකක්ම කක්ක. නීරසයි කම්මැලි කියපු ගත්ත එක පුරාම මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසා මෙතෙක් කල් අපි ආගේ ආඩම්බරයේ ගත්ත දේවල් පිළිබඳව හිතනවා මේ මිනුම් කෝදු පිළිබඳව පුදුමාකාර රංජනය මිතකල් රංජනය කරුවානේ මගේ ක්‍රම නිසා මම ක්‍රමවේද නිසා මම පොහසත් වුණා ලාභ සත්කාර ලැබුවයි කියලා ඒව පිළිබඳව නිකන් ගැරන්ඩියේ කවපු හැව හැලපු හැවක් වගේ තේරෙනවා මොනවද මේ නීති තර්කවලින් මේ සමීකරණ වලින් කොහෙද ගෙනියන්නේ සත්‍ය වසංගන එකක් තියෙන අතිවත කරනවා ඒ නිසා දෙනවා අර විහි කරන්න එපා ඒක දිවිච්චාවයි මේකත් එක මන්න විරංජනයක් රංජනීය කරපු දේ පිළිබඳ අනිත් පැත්තට යනකොට ඒක යෝගාවචරයට කාපු දේ වමාරන්න වගේ වක්කාර එන්න පටන් අර ගන්නවා. මේ වක්කාර එnde එnde එnde එnde යෝගාචර ඥානපදණයෙම හිටියොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ විරේචනයක් නැතුව මේවා එළියට දාන්න නැතුව මේක ගෙනියන්න බෑ. ඒක හිමීට හිමීට වෙන්න දෙන්න ඕනේ. ඒ වෙලාවේ බණ ඇහෙනකොට ධර්ම සාකච්ඡා කරනකොට භාවනා කරන්න කරන්න කරන්න හැම චිත්තක්ෂණයෙම මේක නැවත උරගා බැලීමක් වෙනවා. රංජනීය දිහාවට යනවද විරංජනීය දිහාවට යනවද? නිබ්බිදාව කියලා වචනේ හැදිලා තියෙන්නේ වින්දනය කියන වචනේ. නිර්වින්දනය තමයි නිබ්බිද්ද නිබ්බිදා වෙලා තියෙන්නේ. වින්දනයට යනවද නිර්වින්දනයට යනවද? නිර්වින්දනය තමයි නිදිමත කියලා බුදුරජාණන්සේ කලින්ම සඳහන් කරේ. ඒක දැන් ඊට වැඩිය සියුම් තැනකට ඇවිල්ලා මේ විදිහට බලාන ගියාට පස්සේ මෙතෙක් අපි යමක් රුචි කියලා ශද්ධාව කියලා සුද්ධ ලියවිල්ල තිබුණයි කියලා තර්කයට ගැලපෙනවයි කියලා දෘෂ්ටියයි කියලා ඇල්ලුවා නම් ඒ කිසිම තැනක සත්‍ය නෑ මධ්‍යම ප්‍රතිපදාව නෑ මම ශ්‍රද්ධාව නෑ කියලා විසිකරා නම් යමක් රුචි නෑ කියලා විසිකරා නම් යමක් මම සුද්ධ පොතේ ලියවිල්ල නෑ කියලා අතහැරියා නම් යමක් තර්කයෙන් පෙරදුනා නම් යමක් දෘෂ්ටිට අහුණා නැති යමක් ඒ තුන් තුල සත්‍යය තියෙනවා කියලා තේරුම් ගන්නකොට ගොළු වෙන්න පටන් ගන්නවා. කොහොමද මේක sannivedanaya කරන්නේ? මුළු ලෝකෙම මේ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතාන දිට්ඨි නිජහනක්ඛන්ති කියන මේ උපමා පහෙන් ලාභ සත්කාර વિશે ඇදීගෙන යද්දී මේ සද්ධාවෙන් හොයන මේ මේ රුචියෙන් හොයන මේ අනුස්සතියෙන් හොයන දිට්ඨි නිජහනක්ඛන්තියෙන් හොයන මේ ආකාර පරිවිතක්කේ කවදාවත් සත්‍ය නැහැ සත්‍ය තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොත කවදාව සද්ධාවෙන් යන්නත් බෑ. සද්ධාව තියෙන්නෙම රුවන්වැලි සෑයට යන්න. දඹදිව යන්න. සිරිමා බෝධින් වහන්සේ වටේට යන්න. අම්මා ඒක නම් දැන් කිව්වොත් එහෙම මේ කටට දැන් යනවා දඹදිව කියලා මම හිතන්නේ දැම්ම සිරිදිදි ගලවයි. ඇයි එතන කිලින්ම නිවනනේ? ඒ වගේ එකට තමයි ආගම කියලා කියන්නේ. මං කියන්නේ ආගම ගලවන්න කියලා ඒක තිවිච්ඡාවයි. මොකද අපිට පාර තියෙනවා. යම් වෙලාවක මේ මෙතෙක් නුත්ක් නොදකින් කියලා විසිකරු මේ ඒකාකාරීකම නීරසකම දිහා ප්‍රඥාවෙන් බලන්න පුළුවන් නම් ප්‍රතිපදාව හරහා ගිහිලා කෙලෙස් අඩු විද්‍යාව බලනකොට ඒ නිබ්බිදාදියා බලනකොටම මගේ ළඟ තියුණු අගයන් ආඩම්බරයක් මගේ ළඟ තියෙන පෞරුෂත්ව ලකුණු, මගේ ළඟ තියෙන ඇබ්බැහි මේ සේරම මාර බලවේග මේ ඔක්කොම කොකු මේව හැකිලි. ඒව පිළිබඳව තරහක් එන්නේ නැහැ. මේව මමනේ ඉල්ලලා දාගත්තේ සාක්කුවේ. කවුරුත් මට දුන්නා නෙවෙයිනේ. මම කාපු පරිප්පුවන්නේ. ඇදගෙන ඉන්නේ නාලා තියෙන්නේ. දොස් කියන්න දෙයක් නැහැනේ. කවුරු හරි නැහැ වුණනම් ඔන්න දොස් කිව්වා කියලා. මේ බොහොම ඇතුලේ තියෙනකම් අමාරුවෙන් ඇදලා නාගෙන තියෙන්නේ. ඒ නිසා ඒක පිළිබඳව අහක දාන්න ඕන. හැබැයි ඊට පස්සේ අර ගැරඩි හැවක් වගේ විරංජනයක්. මෙච්චර රස්සනට තිබුණු මල් ෂීට් එකට ක්ලෝරින් ගැහුවා වගේ ඒක විරංජන වෙලා යනවා. අර තිබුණු ලෝකේ විතර විචිත්‍රත්වය විරංජන වෙලා යනවා. විරජ්ජං විමුච්ඡති. ඊට පස්සේ ඒකට පහඳින්න ඒක මගේ කියාගන්න ඒක බෝ කරන්න සැලසුම් හදපුවා පැත්තකට කරලා පේනවා කොයි මොහොතෙත් මේ දේ ඔච්චරමයි. අය සැලසුම් කරලා ගියත් ඔච්චරයි සැලසුම් නැතුව ගියත් එච්චරයි යමකමක් ඇතුව ගියත් ඔච්චරයි යමකමක් නැතුව ගියත් එච්චරයි කියලා ඒ කෙනාට මේ අනාගත මොහොත පිළිබඳව සැලසුම් හැදීමේ දැච්ච අසහනය වැරදිච්ච පව් පිළිබඳව අඩුපාඩුකම් පිළිබඳව පශ්චාත්තාප නැති වුණාට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ හිත වර්තමානයේ තියෙනවනම් කොහොනම් මිදිලා තමයි තියෙන්නේ. ඒක හැවෙනම ඒකට මේ ලේබල් ගහන්න ඕනේ නැහැ, උලන් ගහන්න ඕනෙත් නැහැ, බැටරි charge කරන්න ඕනෙත් නැහැ. වර්තමාන මොහොතේ ඉන්නේ නැත්නම් තමයි ඔක්කොම බැඳීමක් නැතුව මේ විදි මිදීමක් නැතුව බැඳීමක් හටගන්නේ. ඒ නිසා මේ නිබ්බිදාව පිළිබඳ ප්‍රඥාව ශේෂ්ඨයට වැටෙනකොටම විරංජනයක් විරංජනතිකම විමුක්තියක් වෙන්වීමක් එනවා. ඒ විරාගය මේ හොඳ වේවා නරක නොවේවා ලාභේ වේවා පාඩුව නොවේවා දුක නොවේවා සැප වේවා කියන මේ අෂ්ටලෝක ධර්ම මෙතෙක්කල් එකපළුවකටනේ ප්‍රේම කළේ දෙකටම සමබර වෙච්ච ගමන් නැත්නම් දෙකටම තිබුණා දඩි විරාගය අයින් වෙච්ච ගමන් ඒ මනුස්සයාට ඒ බන්ධනේ ඒ අසහනේ ඒ ඒ මානසික ආතතියෙන් ඒ දැවිලි තැවිල්ලෙන් ඒන විමුක්තිය කියලා දෙන්න කවුරුත් බණ කියන්න ඕනේ නැහැ ඒ චංකි සූත්‍රයේදී බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා විමුත්තං කායේන චේප කායේන චේව පරම සත්‍යං සත්‍ය කරති මේ ඇඟත් සාක්ෂි දෙනවා ඇඟ කිලි පොළලා කියනවා දැන් සාන්ති දැන් සුවේලවන සුළුයි ඒක බෙහෙතකින් වෙච්ච එකක් නෙවෙයි මාත්තුකින් වෙච්ච එකක් නෙවෙයි පතලගච්ච එකක් නෙවෙයි කෙලෙස අයින් වෙච්ච ගමන් ඇඟේ සෛලයක් සෛලයක් පාසා තමන තේරෙන්න පටන් ගන්නවා හැල්ලු වෙන බව ඒ රූප වේදනා පැත්තෙන් පේන්න පටන් අර ගන්නවා. දැන් අවේදිතයක් තියෙන. සැප විඳිනෙකුත් නැහැ, දුක් විඳිනෙකුත් නැහැ. අවේදිතයක් තියෙනවා. ඒ අවේදිතය හරියට මේ කඩප්පුලි හිතවිලි හිත හිතනකොට නිින්ද හොඳයි කිව්වා වගේ හැම වින්දනයක්ම බුදුරජාන්සේ කියනවා දුකක්. අවේදිතය හොඳයි. සංඥා පැත්තෙන් බලනකොට අහුවෙන්නේ නැහැ සංඥාවකට ඒක. කිසිම කෙනෙකුට මං ආවල් දේ වින්ද කියලා කියන්න ලේබල් කරන්න නම කියන්නන්න හැඩයක් පෙන්වන්න ක්‍රමයක් නැහැ සංඥා අයින් වෙලා යනවා. සංස්කාර අතින් කිසිම හැඩ වැඩ දෙමිල්ලක් නැහැ සකස් කිරීමක් නැහැ සංස්කරණය කිරීමක් නැහැ තියෙන තාලෙටම බාර ගන්න. එතකොට විඥාණයට හරි වැරදි දෙක බෙදන්න බෑ. ලාභ පාඩු දෙක බෙදන්න බෑ. යස ආයස දෙක බෙදන්න බෑ. ශප දුක බෙදන්න බෑ. ඒකට විඥානේ නඩු නැති උසාවියක අසරණ වෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෙක් වාගේ උලම්බයි. ලෙඩ නැති උසාවියකට ඉදිරිපත් වෙන විශේෂඥ වෛද්‍යවරයෙක් උලම්බයි ඉන්නේ කොහොමද? හැබැයි ඒක ඒක නොවන බවට වෛද්‍යවරු වග බලා ගන්න. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඉස්පිරිතාලේ එන්න එන්න ලෙඩ වැඩි වෙන බවට බලපගවලා තමයි අද තියෙන වෛද්‍ය ක්‍රමයේ තියෙන ප්‍රධානම කටයුත්ත. උසාවි වල එන්නේ නඩු වැඩි කිරීම තමයි නීතිපතියන්ගේ නීතිඥගේ නීතිඥයන්ගේ කටයුත්ත. ඒකේ කලිල් ජිබ්‍රාන්ගේ පොත කියවන දිවැසියා කියන එක ඒකේ පෙන්නලා තියෙනවා එක එකක් ගැන එක එක වෘත්තීන් ගැන කතා කරනකොට ඒකයි අර කවියේ තියෙන්නේ ඉසේ මොකා වෙසෙන්නියා ඉස උකුණා වෙසෙන්නියා ඒකගේ අනුහසෙන්නියා ඉසේ රෝග නැසෙන්නියා උකුණගේ පිට නැතුණන් ඉසේ රෝග නැති කරන්න බෑ හැබැයි ඇති කරන්නේ ඌම තමයි කනේ මොකාවේසෙන්නියා කං ඈයා වේසෙන්නියා ඒකගේ අනුහසෙන්නියා කනේ රෝග නැදෙන්නියා දතේ මොකාවේසෙන්නියා දත් ඈයා වේසෙන්නියා ඒකගේ අනුහසින්නියා දතේ රෝග එනිසා වින කරන එකාටම පඳුරු පාකුඩම් දෙන්න ඕන සනීප කරන්න හැබැයි ඒක නැත්තම් ඊට වැඩිය හොඳයි අද මේ අපේ සෞඛ්‍ය පිළිබඳව අපේ සුභ සිද්ධිය පිළිබඳව අපේ සුභ සාධන පිළිබඳව කොන්තරත් බාහිර අරගෙන ඉන්න යමපල්ලෝ දැක දැකත් ඔයගොල්ලෝ අපාය කොහොමද කියලා අහනවා නම් කොච්චර තකතිරකමද කියලා හිතන්න මේ කට්ටිය අර ටයි කෝට් ඇඳගෙන ඉන්නේ V shape බොඩිනේ තියෙන්නේ පොයින්ටඩ් සපත්තුනේ දාන්නේ ඒ නිසා පේන්නේ ඒගොල්ලෝ මේ යමපල්ලෝ කියලා හැබැයි මේ මිනිස්සු දන්නවා ඒ මිනිසුගේ විශේෂයේ ඉහළම ඉන්න එක දන්නවා අපි කරන්නේ මානවයා නොම ගන්න බව කියලා. ඔය තාම පාඩම් පන්සල ඉගෙන ගන්න MSc BSc e කරන එක එක්කත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් අඩේ හතෙන් යන්න තියෙනවනම් හරි ෂොක් නේ කියලා. මට හොඳට මතකයි අපි විද්‍යාව ඉගෙන ගන්න කාලේ අපිට පෙනුනේ අයිසෙක් නිව්ටන් කියන මිනිසයා බුදුහාමුදුරන්ටත් පොඩ්ඩක් උඩින් ඉන්නවා. බුදුහාමුදුර කියන දේවල් නිකම් යල්බැනපු දේවල් නේ. අයිසෙක් නිව්ටන්. ඒතකොට අයින්ස්ටයින් කියනකොට වෙවුල නෑඟ. අම්මෝ අපිට තේරෙන්නෙත් නැති යමක් කියලා තියෙනවා. බලන්න බ්‍රේන් වොෂ් කරන හැටි. මේ කොච්චර බ්‍රේන් වොෂ් කරත් බලන්න බුදුහාමරගේ ධර්මයේ තියෙන ඍජු භාවය. අපි මේ නීරසකමකට වෛර කරමින් වර්තමානයට වෛර කරමින් ප්‍රകൃතියට වෛර කරමින් තමන්ගේ කායට වෛර කරමින් කරන ප්‍රයත්නයේ ප්‍රතිඵලය තමයි බාහිර ලෝකේ ඥාන කියලා කියන්නේ. ඥානේ හටගෙන තියෙන ඒකාන්ත වෛරපදනමේ. යම් වෙලාවක මේ කයත් එක්ක සතුටු වෙච්ච වෙලාවක යම් වෙලාවක මේ ප්‍රසන්න මානසික තත්ත්වයත් එක්ක සතුටු වෙච්ච වෙලාවක ආස්වාසයත් එක්ක සතුටු වෙච්ච වෙලාවක ප්‍රස්වාසයත් එක්ක සතුටු වෙච්ච වෙලාවක අපිට ඕනේ මොන ඥානයක් මොකට මොකද ඕනේ කරන්නේ. ඒකට මාත් ඕනේ නැහැ. ඒක ඒක විසින් සම්පූර්ණයි. ඒකට කියන්නේ සම්පත්‍තිකර අවස්ථාවක් කියලා. ඒ සම්පත්‍තිකර අවස්ථාවට යන්න බුදුහාමක ප්‍රතිපදාව ඕනේ නැහැ. නමුත් අලුතෙන් උපේන දෙයක් නෑ. ඒක අපි දන්න දේ. මෙතෙක් කල නිබ්බිදාට වෛර කරා. නිබ්බිදා ද්වේෂපදනේ බැලුවා. දැන් අපි ඒක ප්‍රඥාපදනේ බලන. ඒතර මොනවාක්වත් නෑ. පාළුයි වාගේ ඉස්සර. දැන් පාළුයි කියන්නේ අපි කියනවා හුදේකලාව කියලා. වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා ඔන්න ගිය ගමන් පටන් ගනි වන්දනාවක්. මේ පාලුකමට විරුද්ධවනේ මේ සීරම විනෝදාංශ. මේ පත්තර, මේ රේඩියෝ, මේ ටෙලිවිෂන්, මේ නවකතා, මේ ඇසුර ඉතින් මේක පිළිබඳ එක සැරයින් කරන්න යන්න එපා. ඒතර පත්‍ර කන්තරු වෙයිලා මල ප්‍රශ්නයක් වෙනවා. ඒ ටික ටික ටික ටික අඩු කරලා බලන්න පත්‍රේ තුන් සැරයක් කියවනවා එක සැරයකට විතර අඩු කරලා බලන්න. අඩු කරලා බලන්න ඒ ටිකේ විවේකයේ ඉන්න මං කොච්චර අමාරුද කියලා කූඩල්ල කොට්ටුවට තිබ්බා වගේද කියලා. ඉතින් බුදුරජාණන් මේ 84 ධර්මස්කන්ධය හරහා ඔතෙන්ට ගෙනියන්න හදන්නේ. මෙතෙක් කියලා වෛර කරපුවේ නිබ්බිදාට ප්‍රේම කරපන්. සත්පුරුෂෙක් වගේ දැනගනි ඕ ප්‍රතිපදාවක් හරියගත්තේ කියලා. මොලේ නරක වෙලා නෙවෙයි කියලා. ඔතන කෙලෙස් අඩුයි කියලා. ආ ඒ පාරේ යන්නේ. එහෙම ගියා නම් ඒක තේරුම් ගන්න චිත්තක්ෂණයම නිබ්බිදාව ප්‍රඥා මන්ත්‍ර වැඩිනකොටම නිබ්බිද්දම් විරජ්‍යති. ඒකට ආය කවුරුත් ඇවිල්ලා සහතික දෙන්න ඕන කමක් නැහැ. අනේ මෙච්චර මේ සැලසුම් ගහන අමුඩ ගහගෙන හම්බ කරේ මොකටද? වර්තමාන මොහොත නැති කරගන්නයි වර්තමාන මොහොත හම්බ කරන්න මොකක්වත් ඕනේ නැහැ. ඒක manussකමත් එක්ක හම්බ වෙන දුර්ලභ වස්තුවක්. දුර්ලභෝ පුත්තුපාදෝ ලෝකස්මි. දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. දුර්ලභාඛන සම්පatti. ක්ෂණ සම්පatti තමයි කතා කරන්නේ. දුර්ලභෝ සප්පුරුෂ සංසේවෝ සද්දම්මස්සවනෝ පබ්බජ්ජා ආදි වශයෙන් කියලා තියෙනවා. ඒ ඔක්කොම තියේදි තමයි අපි මේ අසහනකට මිදලා තියෙන්නේ. ඒක නිසා ඇහැකන දිවනාසය ආදී ඒ ධර්ම අසංවර නම් ඒක අපායට ගිහිලා කරන්න ඕනේ වැඩේ මෙහෙදී අපි ළඟ කෙරෙනවා. ඒක දන්නේ නැතිකම අපි අවිද්‍යාව කියලා කියනවා. විද්‍යාව පහළ වෙච්ච ගමන් තේරෙනවා. මේක සංවර කරන්න කරන්න අපි සමාජයෙන් නම් කොන් වෙයි. අපි ඉදිරියට යන කට්ටියනේ පස්සට යන ම්ලේච්ඡ වෙන්න හදන කට්ටියක් වගේ තේරෙයි. නමුත් සංවර කරගත්ත හිත තමන්ට සුඛ එළවනවා. අසංවර හිත දිශෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේදෙන මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතයෝකයි. වැරදියට පිහිටවාගත්ත හිත හතුරෙක් හතුරෙකුට කරන්න ආසේ වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන ආසේ වද දෙනවා. ඉතින් ඒක නිසා මේ ටික බණහනකොට තියෙන සුතමේ ඥානයේ භාවනා කරලා සාක්ෂාත් කරන්න හම්බ වෙනවයි කියලා කියන්නේ ජීවිතයක වෙන ප්‍රධානම විප්ලවේ. ඒ විප්ලවස්ස දෙක තුනකින් මෙන්න එක තමයි භාවනාවට හිත නැමෙන එක. මම මේක කරලා බලන්න ඕන කියලා කුසල ඡන්දේන එක. දෙක තමයි ඒකට බණ අහලා ධර්ම සාකච්ඡා කරලා භාවනා කරලා ආනාපාන සතිය කරනකොටම ආනාපාන හිත තියේදී අනේ මේකේ කීරි රහ වැටෙනවා. මේකේ සම්පත්‍තිකර අවස්ථාව වැටෙනවා. මේකේ තියෙන හුදේකලාව වැටෙනවා. මේකේ තියෙන විවේකයේ වැටෙනකොට යම් විදිහක පන්නරයක් එනවා. සක්මන් කරනකොට වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ විසේ නිබ්බිදාව පහළ වෙන එක අනිවාර්යයි. ඒ කාටවත් වළක්වන්න බෑ. මේ නිබ්බිදාවත් එක්ක වැඩ කළේ නිබ්බිදාට ප්‍රියමනාප ගතියක්. ප්‍රියමනාප කියන්න බෑ වෛර නොකරන ගතියක්. එන්නකොටම තියෙනවා අනේ කොච්චරක් මෙච්චර කල් තිබිලා තියෙනවද මේක දන්නේ නැතිකම නේ වෙලා තියෙන්නේ කියලා ඒක සාක්ෂාත් කරන්නේ වුණාට පස්සේ තවත් නිවනක් මොකටේ ආය වෙනමම නිවන් යන්න ඕන එතකොටම අසහනෙ නැති වෙනවා එතකොටම ආතති ගතිය නැති වෙනවා එතකොටම දැවිලි තැවිලි නැති වෙනවා ඒක පෙන්වන්න කවුරක්වත් ඕනේ නැහැ ඒක නිසා මේ පාරට හැරෙනකොටම නිවන් බුදුරජාණන් කියන්නේ ඈත තියෙන ക്ഷേම භූමියක් දකින කාන්තාරයේ යන මිනිසයාට ക്ഷേම භූමි දර්ශනයෙම පුදුමාකාර සාන්තියක් එනවා මේ ටික යන්න තියෙනවා තමයි පට්ට අවුවේ ඒකට යා දන්නවා එතන ගියාට පස්සේ හෙවණ තියෙනවා එතන වතුර තියෙනවා එතන තානායන් තියෙනවා ඒ නිසා මේ ටික ගත කරන්නේ ക്ഷേම භූමියට ගිය කෙනෙක් වාගේ ඒක පණ්ඩිත සංසේ බුරුමේදී කියනවා රටහරා දිවීමේ තරඟ වගේ දුග දිග දුර දුවන රේස් එකක ඔක්කොමලත් විශාල පිරිසත් එක්ක තරඟ කරලා කරලා කරලා අන්තිම වලල්ලේ මන්දේ යන්නේ ජයකනුව මේ පේන හරිය තියෙනකොට අන්තිම මහන්සි. නමුත් ඒ ජයකනුව දැකීම මේ අන්තිම වටේ බව දන්නකොට ඉබේම යාට එනවා පුදුමාකාර බැටරි charge වෙන ගතියක්. ඒකට කියන ධර්ම ශක්තිය කියලා. විශ්ව ශක්තිය කියලා කියනවා নানা ආකාර වචන කියනවා. එයා තේරෙනවා අනිත් කට්ටියත් මේ ඉස්සරහින් යනවා. නමුත් එයාට තව වට දෙක තුනක් තියෙනවා. මට මේ අන්තිම වටේ. මට ඉස්සරහ මිනිස්සු ගියාට ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නේ අන්තිම වටේ. මගේ ජයකනුව මේ වගේ කියනකොට ඒක කියන පරිපූර්ණ වීරිය කියලා. ඒක ධර්මයෙන් ලැබෙන එකක්. ඒක අපිට මේ gift එකක් එහෙම නැත්නම් ධර්මයෙන් ලැබෙන සුභාසින්සනයක්. ඒක එනකොට තීරණ පටන් ගන්නවා ආය නිවනක් ලබන්න ඕනේ. තාම ධර්මයේ සජීවී. තාම බුදුහාමුදුරුවෝ රැස් වෙනවා. තාම මේකේ දෙන කට්ටිය ඉනවා. අනේ මං සිල්ලා කෙනෙක් හොඳයි කියලා අර තමන් කරගෙන ගිය වැඩේට තමන්ම පුදුම නිහතමානී පුදුම යටහත් පහත්සුළු निराமிස සතුටක් ඇති කරගන්නවා ඒක කවදාකවත් මේ මගේ වචනෙන් කියනවනම් කෙනෙක් පරද්දලා ගන්න එකක් නෙවෙයි නිතරංග ජය කිසිම කෙනෙකුට කවදාකවත් හින්ට් එකක්වත් නැහැ නිතරංග ජයක් තේරෙන්න බඩගන මෙතෙක් කල් විසිකරපු දේ දැන් බොහොම සාදරෙන් බාර ගන්නව හුදකලා වශයෙන් ඉතින් මේ බණහන මේ සියලු දිනාටම ඒ කාරණාව ඒ විදිහට වටහාගෙන අනේ මේ નાශයකට ප්‍රමිලා තියෙන මේ විවේකය නහමක් කෙලසේවා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන මේ පිළිකාවල් මේ අර්බුද ඒ ඒ වශයෙන් දැනගෙන ජීවත් වෙන්න අපිට ටිකක් තියෙන්න එපා කොහොමඩක්වත් පැවැත්මට ඒ ටික තියාගන්න ප්‍රයෝජනෙ පිණිස ඉතුරු වෙලාව ඒ හුදකලාව පිණිස ඒ විවේකයේ පිණිස සම්පත්‍ති කරවස්ථාව පිණිස යොදා ගැනීමට දෙවන්නේ නැති බවත් Tamante එකට හොඳටම පහසුකම් තියෙන බවත් ලෝකයේ ඉන්න විශාල ජනතාවගෙන් අපි විතර ඒ තරම් ඒක උපයාගත්ත බිසක් නැති බවත් සතුටින් ඇති කරගෙන ඒක රජ කරවන්න ඒක අභිෂේක කරවන්න ශක්තිය ධෛර්යය බලය පිණිස මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියලා